හි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවකට අවස්ථාවක් ලබාගෙන තිනවා. ඒ නිසා ලිඛිත ප්‍රශ්න දැන්නවත් ඉදිරිපත් වෙලා තිනවා. මම ඉල්ලා හිටිනවා ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඒ අවස්ථා දෙකකට ගත්තොත් ශරීරයේ හිත පවත්නකොට අතේ මස්කුළු දැනෙනවා වගේ කියන එකෙන් අදහස් කරන්නේ හිත සාමාන්‍ය ප්‍රමාණයට ඇතුළට අවිලා තියෙනවා. ඊට පස්සේ හිත නිකන් අර අඩහීන තත්ත්වවලට පෙරලෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා ඒ හීන අතරමැද ආනපාන දැනෙනවා. ඒ තවදුරටත් මේ පළවෙනි එක තමයි පළවෙනි අවස්ථාව දෙවෙනි එක තමයි හීන අතරමැද ආනපාන දැනෙන එක. ඊටත් වැඩිය මේක මේක හරි කියලා හිතන ඉස්සරහට ගියොත් ආනපන දැනෙන තැනත් අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක අපි හැමදාම ආධුනිකයෙක් වාගේ අර මූලික තැනෙන් පටන් අරගෙන ඔක්කොම හේම වෙනකොට ඔක්කොම සිද්ධි වෙනකොට ඔක්කොම පදන් වෙනකොට ලාවට ආනපන දැනෙනවා. ඒක දිගේ හොඳට හිත සුවද වෙනකොට යාළු වෙනකොට වදින තැන දැනෙනවා. අර ඒ විදිහට තමයි ටික ටික ටික ටික යාලු කරගෙන යන්න තියෙන නමුත් ටිකටම සත්‍ය තියෙනවා. ශරීරයේ මේ ඇතුළට ආපු සත්‍යයක් තියෙනවා. ඉතින් සත්‍ය ඇතුළත ගැඹුර tempක්කම ඇචීවීම සඳහා බොහෝම ඉවසිල්ලෙන් බොහෝම මිත්‍රව බොහෝම සුහදව කටයුතු කරගෙන යන්න ඕනේ කරගෙන කරගෙන යනකොට ඒ ඇති වෙන දියරලි නතර වෙලා ඡායාව පේන පිරිසුදු පේන අවස්ථාව වගේ හිමීට මෙර tempක්කම ඒ අල්ලගත්තට පස්සේ ඉතල දවසක විනාඩි ගාණක් යනවා. පස්සේ අහනට ඒක ඉක්මනට ඉක්මනට ඉක්මනට සුද්ධ වෙන්න සීත වෙන්න පටන් ගන්නවා හුරුකම මත. ඒක පිළිබඳව තියෙන සුවතකම මිත්‍රකම වැඩි. ඒ නිසා මේ එක දෙක පියවරවල් දෙක වශයෙන් ගණන් අරගෙන මෙහෙම නියොත් තුන හතර වශයෙන් ඉදිරියට යනවා කියලා හිතලා වීර්යය ධෛර්යය ඇති කරගන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. Further, I finally reached the road where I can falling off the object coming to contact with the five sense spaces and to see the local pleasure on it. But the thoughts are subtle So nothing too much worry about the thoughts as far as uh, you can understand the rising and falling, it is understand the materiality and through materiality or through the familiarization of the materiality only you can go to the mentality. So therefore thoughts are come under the mental category. If the mind naturally goes to thoughts, never mind but never try to analyze it. By analyzing you are promoting thoughts. Instead, when and where possible, keep it with the materiality that is to say, in breath and out breath, when it is become mature, when it become master, uh, you can understand or you will be more qualified to go into mentality. So therefore, first thing first, uh, concentrate on the primary object. එකට එකට උත්තර දෙනවා නම් ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය කියලා තමයි චෛසික ධර්ම වැඩෙන්නේ ඉතින් ඒක නිසා ආධුනික වෙලාවේ මේ ප්‍රමෝදය මේ ප්‍රීතිය මේ පස්සද්ධිය මේ සුඛය කියලා තේරෙන්නේ නැහැ සමහර අලුත් දෙයක් තේරෙනවා කොහොම නමුත් ඒවා ඉස්සල්ලාම දවසේ ප්‍රමෝදයේ බුද්ධ විඳට දෙවෙනි තුන්වෙනි සදානෝට එකේ සිලිලාවේ නැහැ. ඉච්ඡා ආස්වාදයක් එන්නේ නැහැ. ප්‍රප්‍රීතියස් ඔය හැම එකම එක වගේ. පළවෙනි වතාවට බුද්ධ විඳිනකොට ලොකු සිලිලාරයක් ලොකු ජයග්‍රහණයක්. එකම දේ නැවත නැවත කරනකොට ඒකේ තියෙන ඒ කිලිපොළන ගතිය අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට හොඳට බඩගිනි වෙලාවක පළවෙනි පිට දිව්‍ය භෝජන වගේ හරි රසයි. දෙවෙනි පිට 3 4 5 6 වෙනකොට බත් එකේ පායල තියන්න වෙනවා. බොහොම විනාඩි ගාණක් ඇතුළත මේ බත් පිටේ තියෙන රස පත්පිරිතින ආශාදී ආදී වෙනවා. ඒ තමයි ප්‍රීතිසුඛ වගේ හැම චෛතසිකයෙම ආරම්භයේදී බොහොම ලස්සන කිලිලාරයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඒකට මේ මුළු ප්‍රශ්න තුනම ඒකට කැදරකමින් ලියපෙනවා. ඒ නිසා ඒ කැදරයට වැඩිකල් භාවනාව කරන්න බෑ. පටන් ගන්නකොට තියෙන මේ සීලාර ගතිය නැවත නැවත පුත්‍රිනුට අඩු වෙනවා. ඒ දෙවෙනි කේදී අහනවා පස්සද්ධිය සුඛය අතර සම්බන්ධතාවයේ පස්සද්ධිය පරිකමයි සුඛේ ඉන්නේ තුන්වෙනි එක යනවා නැවත නැවතත් දැන් සුව සේවාව සඳහා පස්සද්ධිය සම්බන්ධ කරගන්න තියෙනවා කෙරෙන දෙයක් මිසක අපිට කරන්න බෑ අපිට කියන්න පුළුවන් පස්සද්ධිය නැති හැම වෙලාවෙම හරියටට වදයක් පස්සද්ධිය නැති හැම වෙලාවෙම හිත තියෙන කොට දාපු මාළුවෙක් වගේ ඒක නිසා අපි පස්සද්ධිය නැති හැම වෙලාවකම අපිට වෛර කරගන්නවා පස්සද්ධිය ඉන්න වෙලාවක විතරයි අපිට බබා දොයිලා සැනසුමක් ඇති වෙලා තියෙනවා අපි දන්නවා ඒක කොච්චර අමාරුද කියලා ඉතින් ඒක නිසා අපිට පුළුවන් තරම් ඒක දුන්නට පස්සේ ඉස්ලාම් පස්සද්ධියට ගිය දවසේ දෙක තුන හතර යනකොට ඒකේ තියෙන අත්දැකීමේ පරිණාමයක් සිද්ධ වෙනවා නිකන් බොඳ වෙලා යන ගතියක් වගේ වෙනවා. ඒ නිසා තමන්න කරන්න තියෙන්නේ භාවනා කරගෙන යනකොට ඒ අදාළ හේතුඵල ක්‍රමයට ඒවා පහළ වෙනවා. ඒක පිළිබඳව හරියට පස්සද්ධියේ ලකුණු මෙහෙමයි කියලා ඉරක් ඇඳලා පොටුවක් ඇඳලා ඉඩම් අයින් බෙදනවා වගේ බෙදන්න අමාරුයි. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන සිලිලාරය අඩු වෙනවා. නමුත් ඒක අතුරුඵලයක් විදිහට භාවනා කරනකොට Tamanට හම්බ වෙනවා. ඒක නිසා ඒකට එම් කරලා භාවනා කළොත් ඒක තමයි බිස්නස් බුද්දිසම් කියලා කියන්නේ. ඇමරිකන් බුද්දිසම් කියන්නේ ඔන්න ඔකට. ඇමරිකන් කාර්ය භාවනා කරන්නේ ඒක ලබාගෙන සුව වෙන්න. ඉතින් ඒ නිසා ඒක හරියට විශේෂණය කරලා කතා කරනවා. නමුත් භාවනා කරන කෙනා හිතන්න ඕනේ අපි මේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන ආප්තපදී කියන්නේ හෙදකම කරනකොට වෙදකම නිකම්ම සිද්ධ ඒක නිසා පස්සද්ධිය අදාළ වේලාවට අවශ්‍ය කෘත්‍ය කරાવી තමන්ගේ භාවනා දිගට කරගෙන යන්න ඕනේ. ඒකට ඒම් කළ භාවනා කරන්න බෑ කියලා කියන්න බෑ. ඒම් කළොත් නිවන වගේ තියෙන වටිනා ධර්මයක් පැත්තකට කරලා අවතන් කරලා පස්සද්ධිය සෝයේ කියන එක ඉස්සර කර ගැනීමක් වෙනවා. ඒ ඉච්ඡර සෞඛ්‍ය සම්පන්න අනුමත කළ හැකි පරමාර්ථයක් නෙවෙයි. වටිනා දෙයක් නෙවෙයි. ඒ නිසා මේ තනුලබි නිවන් ගමනේදී අතුරුඵල විදියට පස්සද්ධිය සෝසේවාව ලැබෙනවා. ඒක අපිට ලැබෙන අතුරුඵලයක් විදියට කටයුතු කරන මිසක ඒකට සැලසුම් කරලා කරන එක එච්චරම අගය කරන්න හොඳ නැහැ. නමුත් ඒකෙන් අපි යගේ කෙරුවේ නැහැ කියලා ඒක ධර්මතාවය වැරද්දක්වත් සමහර කෙනෙක් ඒකම සැලසුම් කරලා කටයුතු කරන ගතිය නැහැ කියලාත් කියන්න බෑ. ඒක නිසා ඔය යන විදියට යන්නේ එතකොට අපි දන්නේ නැහැ කාලානුරූපව ඒ පස්සදිචයිසිකින් කෙරෙන්න ඕන කටයුතු වෙයි. ඒකටම සැලසුම් කරලා කරන එක පුළුවන් තරම් මන්දෝත්සාහය කරන්න කියන එක තමයි මගේ යෝජනාව. ඊළඟට අනුගිය ඇත්තට experiencing the oneness of meditation. I observed the breath under the tip of my and throughout the retreat I have felt vibration. Now while doing breathing meditation I have seen some guidance. Your advice to help me move forward is much appreciated. This Netta. So this uh, I will categorize uh, these three experiences. The vibration is the most primordial primary uh, initiative, upon that only my uh, breath happens. Experience related the in-breath and out-breath happens in the background of vibration. So if you can have the vibration, it is much advanced. So when you observe in the vibration, upon that in-breath, out-breath happens. Rising and falling happen, thoughts happen, feelings happen, everything happens. So you still you can't discern what is the canvas and what is the diagram, what is the, what is the drawing. So you have to understand canvas is the vibration. In that vibration, at a time in-breath, out-breath, at a time rising and falling, at a time thought sounds happen. So whenever you are focused with that kind of uh, in-breath and out-breath, when the nivaranas when the five hindrances disappears, natural glittering nature of the mind appears like the brightness. Whenever again the hindrances come, you feel uh, not much clarity, not much pure. So these are things happen. So when and where it happens, very difficult for a beginner to understand it is a gradual process. More familiarization and with more theoretical understand, later you will can see the map. You can see the circuit behind. It is not a much of a necessity for you to continue. Regularly you practice, these signs indicate uh, the progress is happening. So later, uh, when you are, whenever you get a chance to read and listen about the map, about the formulas, about the circuit, uh, you are justifying your experience with this theoretical understanding, it is also good, very inspiring experience, but for the moment, this is good, you can continue without any hesitation. Swami Mahanthi gave indications when he is a it's a මේක සාමාන්‍යයෙන් අර පෙනිච්ච සංඥාවල් දිය වෙලා යන වෙලාව අරමුණ අරමුණු කරගන්න බැරි වෙලාව ඉතින් ඒ වෙලාවේදී මොකේද හිත පිහිටවන්නේ කියන එක සාධාරණ ප්‍රශ්නේ. නමුත් Tamand තේරෙයි මේ වෙලාවට හිතේ ඇත්තටම උපදේශ අවශ්‍යකමක් නැහැ. හිත දන්නවා ඒකට කරන්න ඕන දේ Tamand කරන්න තියෙන්නේ නිකන් හරියට රැතිස්සේ උතුරු දරුව දිහා බලාන ගමන් කරපු ගල් සාත්තුවක් කරත්ත පෙලක් ඉර නගිනකොට උතුරුතරුව නොපෙනියනවා. උතුරුතර නොපෙනී කියන තමන් දන්නවා දැන් මේ යන දිශාව දැන් දවල් එළිය පහළ වෙගෙන එනවා. එතකොට උතුරුතරුව නැතුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. බය වෙනකොට ආයෙ උතුරුතරුව එනවා. ඒ වගේ තමයි හිත ඇවිස්සුනොත් තානපණි මතුවේ. ඇවිස්සි නැතුව සාන්ත වෙනවා නම් සාන්ත පැත්තට යන්න ඕන නම් ආරමුණක් ඕනේ නැහැ. ફોકસ කරන්න තැනක් ඕන කරන්නේ නැහැ. ඒක තමයි අපි ලබන සුවිශේෂී දැනුම. ඉස්සෙල්ලා අපිට ફોકસ කරන්න තැනක් ඕන බෙන්ච්මාර්ක් එකක් ඕනේ. හොඳට පුරුදු වුණාට පස්සේ බෙන්ච්මාර්ක් එකක් නැතුව, සයින් එකක් නැතුව, ඔබ්ජෙක්ට් එකක් නැතුව සතියට කෙලින් හිට ගන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒක හරියට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ උඩටම තමයි එක්පත් වෙන්නේ. උලන් වදිනවා තමයි සැලෙන්නේ. ඒ වෙලාවට බලන්න ඕනේ. භාවනාවට ජග් ගහන්න ඕනේ නැහැ දැන්. සතියට කෙලින් නැගිටලා ඉන්න පුළුවන් මොකක්වත් නැතුව තමයි පුළුවන් තරම් පැත්තකට වෙන්න බෑ. ඊගාට මොකද කරන්න ඕන මොකටද ફોકસ කරන්න ඕනේ කියලා කියන්නේ අර තනියම නැගිටින්න හදන ආනාපානයේ මේ සතියට කුඤ්ඤ ගහන්න හදනවා. ඉතින් සාදරුව නැගිටලා යන්න හදනකොට ඌට යන්න දෙන එකයි තියෙන්නේ. වැටෙනවා දෙසරක් තුන්සරක්. ටක් ගාලා වැටෙන්නේ අර පොඩිය. නාකිකේ වටනොත් එම අන්තභාගයද. කවදාකවත් පොඩිය ගන්නවා මොකුත් වෙන්නේ නැහැ. දැන් අම්මලා බයයි වැටෙනකොට අමාරු වෙයි කියලා ඌට අර ට්‍රයිපෝඩ් ගහනවා වටේට. ඒක ඌට කොන්ද වැඩ වෙලා හරියන්නේ නැහැ. දැන් ඇතන ඌට කොන්ද නැහැ. ඉස්සර එවනේ ගෝපලේ පොඩි එකක් තිබ්බට පස්සේ ඌ නැගිටිනවා වැටෙනවා නැගිටිනවා වැටෙනවා අල්ල කඩා ගන්නවා වරින් වර. ඒකෙන් තමයි හයි වෙන්නේ. අක්කචන්නාන්සලා පෙන්නලා දෙනවා. ඒ සතිය හරියගෙන එනකොට අරමුණේ හිටපෙట్లా අරමුණ තැම්පත් වෙගෙන එනකොට වැටි වැටි නැගිටින දරුවෙක් වගේ තනියම නැගිටින්න ඉගෙන ගන්නවා. එතකොට මොකක්ද අත්තල දෙන්න ඕනේ? මොකක්ද කරන්න ඕනේ කියනවා නම් අම්මට කියන්නේ උඹ වැඩ බලන්න පැත්තකට දැන් කියන එක විතරයි. දරුවට නැගිටින්න දෙන එකයි තියෙන්නේ. දරුවා අත්තල අල්ලන්නේ නැතුව නැගිටින්න පුරුදු වෙන වෙලාව. හැබැයි ඇස් බැල්ම තියෙනවා. කල්ල කඩාගත්තොත් එම් බේත් ටිකක් දාන්න ඕඩු කොළඹ බෝතලක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවට නැගිටින්න දෙන්න. ඔය දරුව නැගිටින්න හදන්න. එයාට අත්තල දෙන්න ඕනේ නැගිටින්න බැරි වෙලාවට. වැටුනොත් අත්තල දෙන්න. අත දෙන්නේ. නැත්තම් ඔබ නැගිටිනවා. You mentioned, yesterday you mentioned that we are here as a team, one who will be understood. We are all here for one reason to be mindful. One would say that it is impossible to be mindful 24-7. Therefore, please don't let the culprit or disturb feel bad කියන්නේ සාදු සාදු සාදු වෙලාවේදී එච්චරම සංකාර උපේක්ෂාවක් කරනවා ඒකද ආයාසයෙන් කරන දෙයක් මේකේ චේතනයින් නැති වෙන්න රැකගෙන ඉන්නවා සංඥා නැතුණයි කියලා කලබල වෙන්නේ නැතුව නැකගෙන ඉන්නවා ප්‍රයත්නයෙන් තමයි මේ පිරිසුදුකම රකින්නේ පහු වෙනකොට ඒ කොච්චර උහුරු වෙනවද කියන කිසිම ප්‍රයත්නකින් තොරව ඒ පිරිසුදුකම රැකිනවා ඒ පිරිසුදුකම තියෙද්දිම ඒ පැත්තකින් හිතවිල්ලකුත් ඇවිල්ලා යනවා. මේ පැත්තෙන් සද්දකුත් ඇවිල්ලා යනවා. මේ පැත්තෙන් වේදනාවකුත් ඇවිල්ලා යනවා. අර විවේකයටයි ඒ හිතවිල්ලටයි සමහිත සමානහිත වෙනකොට කියන සංකාරුපේක්ඛාව කියලා. විවේකයේ වගේම අවිවේකය සමසේ සලකනවා. එතකොට අවිවේකයට ඇවිල්ලා විවේකයට බාධා කරන්න බෑ. අවිවේකයට හැප්පෙන්න ගියොත් තරහවම ප්‍රතික්‍රියා කරොත් විතර අවිවේකයට විවේකේ බාධා කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය කියන ලියුමේ සඳහන් වෙන විදිහට ඒක ප්‍රයත්නයෙන් කරලා දෙනවා. ප්‍රයත්නයෙන් කරලා කරලා කරලා පුරුදු වෙනකොට අවිවේකයට වගේම විවේකයට වගේම විවේකේ බාධා කරන හිතවිල්ල කැවිල ගියත් ඒක ඒක උපේක්ෂාවෙන් බලන්න ඉන්න පුළුවන් එනවා අපි එනවා අවිල්ල බලනවා මෙහෙට කොක්ක වදින්නේ යනවා හරියට කියනවනම් දෙන්නේ හොඳට කලින් අදාගත්ත සල්සමක් අනුව යම් දෙබසක ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේ දෙපෙතට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අවධානය ගන්න නම් අර දෙන්න ඒ දෙන්නගේ වැඩ කරගෙන යනවා මෙයා ටිකක් කළා බලන්න යනවා. හැදිච්ච කෙනෙක් නම් යනවා. හැදිච්ච කෙනෙක් නම් තමයි පොඩ්ඩක් නතර වෙන්න මට කතා කරන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ඒ ආපු එකනදී ආ බලලා එන්න කිව්වේ නැත්නම් එයාට බෑ මේ දෙපෙතට සම්බන්ධ ඒ වගේ තමයි අපි අර විවේකයේ ඉන්නකොට අවිවේකකාරී දේවල් ආවට ඒක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක මගේ කියා ගන්න නැතුව හිතියොත් විවේකයටයි අවිවේකයටයි සමහිතින් බලන්න පුළුවන්. ඒක තමයි සංකාරූපිකාව කියලා කියන්නේ සංස්කාර තියෙනවා. සකස් කිරීමට අවශ්‍ය කුප්පණ ගතිය එනවා. ඖෂණ ගතිය එනවා. එහෙම නැත්නම් අවධානය ගන්න දේවල් එනවා. දැක්කේ නැහැ වගේ දැක්කම මොකද දැක්කේ නැහැ වගේ. ඇහුණාට මොකද ඇහුන්නේ වගේ. දැනුණාට මොකද නොදැනුණාසේ, හිතුණාට මොකද නොහිතුණාසේ හිතියොත් ඒකට කරගන්න බැරි වෙනවා. මොනවත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක අමාරුයි. මොකද ওই දියුමේ කියන විදිහට අර විවේකයේ විතරක්ම රකින්න උපේක්ෂාව උපේක්ෂාවකට තමයි සංඛාර උපේක්ෂා කියන්නේ නැහැ. විවේකයට අවිවේකයට සමහිත කරන්න. පෙරවදාචි අවිවේකයේ බල පිටිනවා. අවිවේකයේ විෂකතිය මැරෙනවා. ඒකට අපුහුණෙන් ගන්න ඕන එකක්. monthly or us few realize that the most appropriate way to validate you and to show you our gratitude is to continue the path This has to wait for two, three days towards the end of, uh, towards the end of the retreat only these kind of questions happen. One day is very good and what, what is the advice before going home and anyway, I would say if you know the, the way to respect the Buddha is associate virtuous friends, Kalyanamitta Ashraya, that is the maximum. Buddha said this is our path, uh, what you call celebrate life, it's very difficult. But whenever you meet uh, the noble friend or friends, your whole task is finished. Then you have to just be with the friend, that's it. So therefore don't expect Buddha to come again. Buddha is the best. See the next best and compromise with it and then ultimately you will be refined and go to the higher, highest noble friend. So therefore you have to be a friend to yourself, then only you will find a friend outside. If you are not friendly with yourself, sorry. You never find anything outside. So therefore try your, sit comfortably, love your comfortable city, Be friendly with your body. Be as much as possible with your relaxed, comfortable body. That is the way to find the, find the Kalyana the within. Soon you find kalyanamitta. Mitra within, you find kalyanamitta outside. If you can't find yourself happy with your comfortable sitting, you are not qualified to see kalyanamitta Mitra out, therefore you find the world is in a deteriorating, it is eroding, it is lack of moral responsibility and everything. That is nothing because you are not friendly with yourself. First be wet with yourself and look for the friends outside. Whenever that happens, you find you are in a already running train. Train is running towards the Nibbana. You have nothing to worry, just sit and wait. Don't try to go drive the train. There's an engine driver is there. You have nothing to do, you are not the guard, you are not the driver. Just wait and sit, sit and wait. So, but the thing is how to get into the train, is the difficult thing. That is to say, find Kalyana Mittas. Uh, so you have to be qualified first and then your qualification will be appreciated soon. සමාජ අභියෝගටි අපි ඉස්තරයිතෝ සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ධර්ම දේශනාවෙන් පස්සේ උත්තර උනේ නැත්නම් මට හෙටත් ඔය ප්‍රශ්න නගන්න. බුදුජානක කියලා කියන එකක් තමයි ඔය කියන්නේ. ඒ නිසා අර අරකට පස්සේ ඕක තමයි එන්නේ. ඒ නිසා අද ධර්ම දේශනාව පොඩ්ඩක් ඔබගෙන සාකච්ඡා කරමු. භාවනාවෙන් යෝගී සමාධෝවන් වීම මමලේ සෝවන් දෙයක් කියන්නේ හැකිද? ඉතින් මන්නේ සතර අවස්ථාවලදීද? අනිත් දෙක සෝවන් ඇත්තටම තමන් ළඟ සුදුසුකම් නැතුව ඒ සුදුසුකම තමන් ළඟ තියෙනවයි කියලා අතිවාසිකම් කතා කිරීමට කියන්නේ අවස්ථාවාදී කියලා. තමන්ට සුදුසුකම් තියෙනවා සුදුසු නිලයේ සුදුසු සැලකිල්ල ලැබේ. සුදුසුකම් නැතුව ඒව ඊළඟ අතන මන්ත්‍රීතුමා විලිවරගෙන යනවා අනම්මනම් කියලා කියන අවස්ථාවක්. ඒ නිසා Taman ළඟේ සෝවන් වෙලා නැතුව සෝවන් වුණයි කියලා හිතන එක එකක් මෝඩකමට කෙරෙනවා අවස්ථාවාදී අනුව කියනවා අධිතක්ෂේරුණි සකේ. නමුත් ඒක දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි මේ අපි මුළු මේ ලෝකේ ඉන්න හැම කෙනාම අවස්ථාවාදී. ඕමත්ම කලාතුරකින් කියන තමයි සුදුසුකමට සැලකිලිනකම් බලන්නේ. අපි සුදුසුකම් ලැබලා ඒක උවාදක් කරනවා. ඒ නිසා අවස්ථාවාදී වුණොත් කර්මශා කර්මඵලයේ හේතුඵල වාදයේ දැන ගැනීම බාධා වෙනවා. ඒ සුසුකම් කියනවනම් ඒකට සැලකිල්ල ලැබෙයි. හේතුඵල ධර්මය අනුව ඒකට කෑ ගහන්න ඕන කමක් නැහැ. ඒක නිසා මුලින් සුසුසුකම් පහසුකම් නැතුව මෙහෙම උනායි කියලා හිතා ගන්නව හෝ කියාපාන කෙනාගේ තියෙන්නේ අධිතක්ෂීව මෝඩකම හෝ අවස්ථාවාදී ඒක මේ ලෝකෙ ඉච්චර භයානක අකුසල කර්මයක් නෙවෙයි. බැරවටිල්ල. දෙක සීර්තියක් ලක්නෝ ලබා ගන්නයි කියලා අනික් අයට තේරෙනවද කියන එක අපේ විභාගයක සාමාන්‍ය පාස් එක ලංකාවේ දෙන ලක්ෂණ 33යි. නමුත් ලියුපෙක්කනම දන්නේ මම පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. ලියලා ඉන්න ප්‍රතිඵල එනකම්ම ෂුවර් නැහැ. ඒ වගේම අනික් කෙනෙකුට කියන්නත් බෑ මෙයා පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. මොකද 33 ගන්න ගත්තට ලොකු වෙනසක් නැහැ. ඔන්න ක්‍රෙඩිට් එකක් තියෙන කෙනෙකුට නම් රැට්ටුණක් හිතන්නේ මේක ක්‍රෙඩිට් එකක් නැතුණත් පාස් වෙන්න ඉඩ තියෙනවා. ඩික්ටේෂන් එකට පහසුකම් තියෙන එක කරන එකනවා ප්‍රශ්නෙ ක්‍රෙඩිටයක් හරි ගන්න පුළුවන්. ඒ නිසා 33 කියලා කියන්නේ එච්චරම කැපී පෙනෙන ලකුණු ප්‍රමාණයක් නෙවෙයි. මොකද මගේ ජීවිතේ පාස් චරක බහම පාස් වෙලා තියෙන්නේ 3rd class එකේ පාස් කරලා. 33 තමයි අන්තං එල්ලිලා යනවා මටත් ප්‍රතිඵල එනකන් ෂුවර් නෑ පාස් වෙන්න කියලා. අපි ආලෙ දුන්නේ SSC කියලා නෑ GCA O level කියලා. ඕ ලෙවල් ප්‍රතිපදාව පළවෙනි වතාවට. මං ගෙදර ගිහිල්ලා මේ අක්කලායකින් hina වෙවි බලහින චිවර් තෙල්නේ ඉතින් මං කිව්වා වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අම්මා ගෝ අනේ පොඩි පුතා ඒ යටි අම්මා දෙකේ මන්තිර ගියේ කියලා. ඒ නිසා අම්මා කොහොමද මෙසේජ් වැඩ තුනක් කියවම ලොකු දෙයක්. ඇත්තටම මං වැඩ ආයේ සම්මානයක් තිබුණා මට. මං ගිලක වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අර මේ ඔක්කොමල බැන්නයි ඒ පේපර් තුන කර කර බේක් කරාට වැරදිලයි කියලා. එතන මට කොහොමද පාස් වෙන්න බෑ කියලා. ඊට පස්සේ කමන්නේ නැති ප්‍රශ්නයක් නෑ. ඉතින් පස්සේ ටිකක් කළා මේ පුංචි කතා කළේ ඒකට කමන්නේ නෑ. ඔබ දෙවෙනි සැරේ කරපන් කියලා. ඊට පස්සේ මම පුංචි අරක මම ඇත්තටම පාස්. වැඩ අටෙන් වැඩ වැඩ හයක් පාස්. මොනම තාලින්වත් ඒකක් පිළිගන්නේ නෑ. මොනම කාරණාවක් පිළිගන්නේ. ඒ මම හරි සන්තෝෂයි ඒක පැත්තට. විභාගයක් දීලා පාස් වෙනවා කියන හිතෙන් මම වගේ මැට්ටෙකට. ඊට පස්සේ දෙවෙනි සැරේ කෙරුවට පස්සේ ප්‍රතිඵල ආවා. අර මිච්චර පාස් මෙයා පිටර පාස් කියනවා ඉන්න රාවයක් කරන හර්ලාතරේ. ඒ මම දන්නවා පේ කියලා. මගේ නම නෑ. ප්‍රතිඵල කියනවා වැඩ හතයි සම්මාන හතරක් තියෙනවා මට. මම ඔලෙවල් මට කරන්න පුළුවන්. ඕලෙවල් කරනකොට පළවෙනි සැරේ අපේ ඉස්කෝලෙන් කවදාකවත් කවුරුත් පාස් වෙන්නේ නැහැ. ඒක රෙජිස්ටර් ඉස්කෝලයක්. මම සබ්ජෙක්ට් තුනක් පාස් හතරේ. ඒ වෙලාවේදී බද්දුතින් මහමුත් හිටියේ ජන අගමදී අධ්‍යාපනදී යා ප්‍රසිද්ධියක් කරා වැඩ තුන පාස් වෙච්ච හැරි ඔක්කොම අපි විශ්වවිද්‍යාලයට ගන්නවා ආනන්ද කොලෙජ් එකක් ගන්නවා විශ්වවිද්‍යාලයක් විදියට කියලා දැම්මනකොට දැන් මම විශ්වවිද්‍යාලයට යන්න තේරෙන්නේ අනේ බද්දුතින් මහමුත්ගේ වයිට් පේපර් එක පාස් වුණේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. දැන් දෙවෙනි සැරේ කරන්න බෑ කියලා මම අයියා. එතකොට මේ අයියලා කතා කරලා නෑ නෑ උඹට ප්‍රශ්නයක් නෑ රුපියල් 80ක් ගෙවන්න ඕනේ. ඒක රට රැකීමේ අරමුදට දෙනවා කියලා ඉතලා දීපන්. උඹ විභාගය කරපන් කියලා. ඔන්නේ සැරේ බලනකොට වැඩ හතර පාස්. වැඩ හතර පාස්. ඊදාසු වැඩ S4ක් කිව්වහම දැන් කාලේ නම් කිට්ටු කරන්නේ නැහැ. ඉතින් මම කරපණ දන්නවා. ඉතින් යන්නේ නැහැ කියලා උන්ටට තවල් සතාලා. ගොරෑදාද බුදියනින් වෙලාවේ නෑ නෑවිලා කතා කළා මල්ලිගේ නම තියෙනවා කියලා පත්තරේ. එයි කියනවා ඇග්‍රිකල්චර් සිලෙක්ට් කළා ලිස්ට් එක දාලා තියෙනවා කිව්වා. දැන් මට ෂුවර් නෑ මේක හීනයක්ද දවල් දැකපු ඇත්තද කියලා. ඊට පස්සේ නෑ නෑ හොඳටම. වැඩේ ෂුවර් කියලා. ඊට පස්සේ දුවන ගිහලා විතර බොට්නු ගන්නකො මැඩම් නැගිටිට ගිහිල්ලා කිව්වා. අලි මගුලක් වෙලා වැඩම හොම්සේ පාසල දැන් මොකද කරන්නේ? යාක නටපන් යකෝ දැන් කරන්න දෙයක් නැහැ විශ්වවිද්‍යාලේ හරි කරවද්දී ගහලා හරි දෙනවා ඩිග්‍රී උඹ බය වෙන්න එපා දැන් ඔය කරන්න දෙයක් නැහැ කියලා. මම ලබන හරියක් ලබලා තියෙන ඒස් පාසස් තමයි. කිසිම කෙනෙක් හිතුවේ නැහැ විභාව දක්ෂයි ශිල්පෝට දක්ෂයි ඉගෙන ගැනීමට දක්ෂයි ඉගෙන ගන්න අපේ ගෙදර ඊට ඔක්කොටම වැඩි ඉගෙන ගත්තේ මම. මටවත් ෂුවර් නෑ ලකුණු තියලා වෙයිද පාස් වෙයිද කියලා. තේරෙන්නේ නෑ වැඩෝ බැලුවට මම මැට්ටා. නේද 30 ලැබුවට කවුරුත් අපිට දෙන්නේ නෑ. 70 ලැබුවොත් නම් ඩිස්ටින්ෂන් එකක් ගන්න එක නම් බ්‍රයිටස් බ්‍රයිටෝ කියලා කියනවා. 30 ලැබලා පාස් වෙනවා කියන එක නිකන් තර්ඩ් ක්ලාස්. එදා සෝතපන්න කියලා කියන්නේ අන්තං ආර්ය ලෝකේ නිකන් ෆුට්බෝල් එකේ ඉන්න කට්ටිය. තාම සීට් එකක් හම්බෙලා නැහැ. අන්තං බස් එකේ ඉලිටි කට්ටිය. මේ පැත්තෙන් බලනකොට බායකන්නේ. පු탁ජන ලෝකයෙන් බලනකොට නම් ඕ මේ ජීවිතේ ලබා ගන්න බැරි එකක් තමයි. ඒ නිසා ඒක ලබපො නැති වෙනකම් අපි ලොකු සිලිලාරයක් තියෙනවා. දැන් මට කිව්වොත් එimhe කවුරු හරි මේ සබ්ජෙක්ට් එක ලකුණු ටිකක් ගත්තා කියලා මම පහත් කළා කරකනවා. ඇයි මං දැන් ඉගෙන ගත්තේ නේ? එදා ලකුණු 100 ගන්නවා කිව්වහම හැබැයි මට එකක් තියෙනවා මම කවදාකවත් විභාග වලට ගරු කරපු මිනිහෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා මම දැනගත්ත අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ අමුම තකතිරේ වැඩක් කියලා. අද පවතින අධ්‍යාපන ක්‍රමය උන්දලාට හරිය ක්‍රමයක්. මැට්ටෝ කරන ක්‍රමයක්. මට අධ්‍යාපන ගැන ඉච්චට ලොකු නම්බුවක් එදත් තිබුණේ. හැබැයි මම කරගෙන කරගෙන ගියා. දැන්ටත් මම සලකන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්ත කෙනෙක්වත් මම සලකන්නේ නැහැ. එයාගේ බයලජ්‍ය දෙක නැත්තම්, හැදියාව නැත්තම් ඒ අධ්‍යාපනයේ නැති වැඩක්. හැබැයි මම ළඟ හැදියාව තිබුණෙත් නැහැ, අධ්‍යාපන තිබුණෙත් නැහැ ඒකයි. ඒක නිසා ලකුණු tie කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ලකුණු tie කියනට යා භාෂිත පිළිලි කියලා Tamanට ෂුවර් නෑ රටට ෂුවර් නෑ. එනිසා කැපි පේන ගතිය වර්ණකල තියෙන හැටි වැරදි කියලා මම කියනවා මගේ ජීවිතයේදී. අපේ සයික ප්‍රශ්න දැනනවා. සෝවාන් කියන දෙයක් මේ කාර්යයේ පැහැදිලි කරුණාකර බලන්න හොඳයි මොකද නිබ්බුති જાති පහක් හයක් ගැන පටිසම්භිදා මාර්ගයේ කතා කරනවා තදංග නිබ්බුති සමුච්ඡේද නිබ්බුති පටිපසම්බ නිබ්බුති නිස්සරණ නිබ්බුති ආදී වශයෙන් හැම වර්තමානයේ මොහොතේ ඉන්න මොහොතක්ම ඒ මොහොතට නිවන ඒ නිසාකට තදංග නිබ්බුති කියලා කියනවා යම් කෙනෙකුට වර්තමාන මොහොතේ ඉන්න ඕනේ හැබැයි එක ලකුණක් එකේ කියන වර්තමාන මොහොතේ ඉන්නකම වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න ඕනේ. ඒක උගදෙනකොට තේරෙන්නේ නැහැ. වර්තමාන මොහොතට ආවට වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න වර්තමාන මොහොත චිත්තක්ෂණ හතරක්වත් එක දිගට හිටපු කෙනාට විතරයි තේරෙන්නේ මම දැන් ඉන්නේ වර්තමාන මොහොතේ කියලා. ඒක නිසා වර්තමාන මොහොතේ ගිය ගමන්ම වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ නැහැ. ඒකම ටිකක් සිද්ධ වෙන චිත්තක්ෂණ හතරක් කියලා කියන්නේ මහලුක දෙයක් නෙවෙයි. නමුත් අඩු ගානේ මූල ධර්මානුකූලව කියනවා. ඒකම චිත්තක්ෂණ හතරක් ඉන්නකොට තමයි තේරෙන්නේ මම දැන් වෙනස් තැනක ඉන්නවා කිය. ඒක වැඩිපුර ඉඳ ඉඳ ඒක නිවනම තමයි. ඒකට තදංග නිබුති කියන මොකද එතන කෙලෙස් නැහැ. නමුත් අපි දන්නවනේ වර්තමාන මොහොතේ යනවා වගේ මේ පිට යනවනේ. පිට ගිය ගමන් ආයි කෙලෙස්. ඊට පස්සේ ওই සංකාරෝපේක්ෂ ඥානය කියලා කියන්නේ මේ කෙලෙස් ඕන තරම් වට කරලා තියෙනවා. මම ඊට පහසු තැනක ඉන්නවා. අර කෙලෙස් අර කරදර කරන දේවල් ආවට කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා තමයි තේරෙනවා Taman හරියට පොකුරු වැස්සට එළියට බහව පිණියක් වගේ. පොකුරු වැස්සට එළියට බහලා අදිෂ්ඨාන කරොත් දෙමෙන්න නැති වෙන්නේ දෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරොත් දෙමෙන්නේ කියලා දෙමෙනවා. ඒ තමයි සර්වචනාංශ කරපු ප්‍රතිහාරයේ කිඹුලතුරේදී. ඉතින් ඒ වගේ තමයි කරන මේ කෙලෙස් තිබුණ පළියට ප්‍රතික්‍රියා කරනත් ඒ වගේ වදින්නේ නැහැ. එතකොට ඒ හිත නිවන් ඒ කියන්නේ සෝවාන් හිතක් වලට ඒ නාම මේ පුතඥ ලෝකෙන් රහත් හිතක් ඒ. රහත් හිත කර තියෙන කෙලස් ලෝකේ දිනවම ගා ගන්නෑ. නෙළුම්පතේ තිබ්බ වතුර වගේ. ඊට පස්සේ සෝවාන් වුණාට පස්සේ ඒ ඥානයත් එක්කම ගෙවිච්ච කෙලස් මෙහෙමයි. ඉතුරු වෙලා තියෙන කෙලස් මෙහෙමයි. කලියුත් මෙහෙමයි කියලා ඒක මේ මනාවලෝකනයක් සිද්ධ වෙන එකට කියනවා මේ ප්‍රතිපීක්ෂාවක් කියලා. ප්‍රතිපීක්ෂා කියනවා මෙන්න මෙච්චර කොටසක් දැන් අයින් කියලා. ඉතින් ඒකටත් කියනවා නිබ්බුතියක් කියලා. ඒ නිවනක් කියලා. ඒක ඉතින් සෝවාන් සකදාගාමී නාගාම පිළිවෙලින් ගිහිල්ලා ප්‍රතිපසද්දී නිබ්බුතියක් ඉන්න රහත් උනාට පස්සේ තමයි. ඒකයි නිවනේ රසය වර්තමාන මොහොතේ තියෙනවා. නමුත් මේක අටුවා යුගයේ පිළිගන්නේ අටුවා පිළිගන්නේ නැහැ. අටුවා පිළිගන්නේ නිවන් හම් වෙන්නේ රහත් උනාට පස්සේ විතරයි කියන්නේ. ඒක නිසා විපස්සනා කරන කට්ටිය කියනවා නෑ නෑ වර්තමාන මොහොත පිනිවන් දකින්න පුළුවන් කියන්නේ මනසට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් එයාට ඕනේ නෑ. දැන් වර්තමාන මොහොතේ පුළුවන්කම තියෙද්දී අතීත ගැන හිතනවා නම් අනාගත ගැන හිතනවා නම් අතන ගැන හිතනවා නම් අනුන් ගැන හිතනවා නම් අද නිවන ඕනේ නෑ. හැබැයි නිවන ඕනේ නැති වුණාට එයාට ඕනේ ලාක තදංග නිබ්බුතියට යන්න පුළුවන්. ඒක නිසා කාට හරි පුළුවන් නම් ඉඳගෙන ඉවරලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. කාට හරි පුළුවන් නම් මට මේ යන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා දැනගන්න. කාට හරි පුළුවන් නම් මේ තියෙන ප්‍රශ්වාසයේ ආශ්වාස නෙවෙයි කියලා දැනගන්න ඒක නිවන. ඒක තමයි මම හොයන දේ කියලා කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. ජීවිතේකට බාධා කරන්නත් බෑ ඒකට. නමුත් අපි ඒ තරම්ම ඒකට නොසලකනවා. අපිට හරි වැදගත් මේ ඊයේ වෙච්ච දේ. අපිට හරි වැදගත් හෙට වෙන දේ. අපිට හරි වැදගත් මෙතන ඉඳගෙන අතන වෙන දේ. මෙතන ඉන්න අනුන් හිතන දේ ඒකකින් කරන්න හදන්නේ අර පෑදීතියට බොරදිය දාගෙන අර අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන ඉතින් නිවන කියන්නේ මොකද්ද? తాවකාලික නිවන මොකද්ද? කීම් කල්පනා කරගෙන ඉන්නවා. ඇත්තට මේ කතා කරන කතා කරන්න වෙන්නේ වර්තමාන මොහොතට යන්න තියෙන අවස්ථාව අපි මඟහරිනවා. චින සම්පත්‍ය පන්නනවා. අනිත් එක තමයි චින සම්පත්‍ය හම්බුනාට ඒක දන්නේ නැත්නම් වැඩක් නැහැ. අවුරුදු 6 විතර වෙනකන් ළමයා ඉන්නේ චින සම්පත්‍යයේ. දන්නේ නැහැ. එයා මේ 6 4 තේරෙනකන් භෞගෝලික ඉගෙන ගන්නකන් ඉතිහාසික ඉගෙන ගන්නකන් පුරවැසි භාවය ලබනකන් කට අරගෙන ඉන්නවා. අම්මලකට පුළුවන් තරම් ඉක්මනට අර බාල් දිර කුණුවක් කරන්න පුළුවන් තරම්. මේ 6 4 තේරෙන කියලා මට 6 4 කියලා දෙන්න බෑ. ඉති ඌට ජන සම්පත්තිය නැහැ. ඉන්නේ පිරිසුදුකමේ. ඒ දරුවා දන්නේ නැහැ පිරිසුදුකම කියන්නේ. මේක පිරිසුදුකමව දන්නේ නැහැ. මොකද කක්ක හම්බෙලා නැහැ. මේ කක්ක ටික ආවට පස්සේ ඉන්නවා දැන් තමයි වැඩේ කක්ක කෝල්ලා ගාගත්ත වගේ ගලවන්න බෑ. ඒ නිසා පිරිසුදු වෙන්නත් ඕනේ පිරිසුදු බව දැනගන්නත් ඕනේ. ඒ නිසා කෙනෙක් හොඳ වෙන්නත් ඕනේ හොඳ බව පේන්න තියෙන්නත් ඕනේ. උසාවියක ස්වභාවක විනිශ්චයක් එන්නත් ඕනේ. නිශ්චින්තයන් සහ වැඩ මේ විනිශ්චයකාරනේ රට්ටුන්න තේරෙන එක ස්වභාවක විනිශ්චයක් කියලා. නැත්තම් වැඩන්නේ නැහැ මේ විනිශ්චය. නීතිපතේ විනිශ්චය වුණාට වැඩන්නේ රට්ටුන්න තේරෙන එක ස්වභාවක විනිශ්චයක් කියලා. ඒ නිසා විනිශ්චය ස්වභාවික වුණාට ඒක ස්වභාවික බව ලෝකයට දැනුනත් නැත්නම් කෙමඩන්නේ. ඒලා තමයි වර්තමාන මොහොතට යන්නත් ඕනේ වර්තමාන මොහොතව දැනගන්නත් ඕනේ ඕනනම් තව එකක් දාගන්න වර්තමාන මොහොතේ ඉඳීම තමයි ජීවිතේ ලොකම දේ බවට සමාදම් වෙන්න ඕනේ සමාදම් වුණත් මොකක්ද වෙන්නේ ඇදගෙන ගිහලා වර්තමාන මොහොත දැම්මත් ඒක උඩල කොට උඩ තිබ්බා වගේ කුරුසෙක තියලා එන ගැහුවා වගේ කරදරයක් පේනවනම් කලිමුණින් නම් වතුරක් කරලා වැඩක් වෙන්නේ නැහැ නිසා නිවන කියන එක මහා දුර දෙයක් නෙවෙයි. මේ ණයට තියෙන්නේ. And you very knows you own නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කිව්වේ ඉඳ මම දුව දෙන්නා. දැවැද්දක් කිල්ලු හන්ද ඒකත් දුන්නා. දුවයි දැවැදි සේරම දුන්නා. බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද? පරෙන්දුවේ ගෙදර යන්න කියලා සින්දුවක් තියෙන හරි බෑ නේද? ඒ වගේ දුන්නට ගන්න නැත්තම් මොකද කරන්නේ? මේ තදංගනේ පුච්චේ මේ දැන් කොත් වෙන්න පුළුවන්. ඒක මදි. ඒකට ලුණු මදි, මිරිස් මදි, උම්මලකට මදි. ඒකපුලුවන් තරම් බලන්න. තදංගනේ පුච්චේ බලක් ගන්න කිසිම බලවේගයක් ලෝකේ නැහැ. තක తీරුකම ඇර. ඒකට කියනවා මොඩකම කියලා. ඒ වගේම ඒක ලද්දායෙම උප්පත්තියම හම්බෙච්ච එකක්. බුදුහාමුදුරන් ශ්‍රේෂ්ඨම ඥානෙ තමයි ඔය manussකමේ තියෙන මූලික අයිතිවාසිකම් පෙන්ලා දීලා උඹලට කැමැති නම් බුද්ධ විඳපල්ලා තදංගනි බුද්ධ බුද්ධ දෙන කෙනාට විතරයි ප්‍රතිපස්සම්බදී බුද්ධිය හම්බුවේ හම්බුනාට ඒක අගේ කරන්නේ නැත්තම් දෙවන්නේකට දොස් කියන්නේ අපි බලන්නේ කවුරු හරි අල්ලගෙන එයා නිසායි හම්බුනේ නැත්තේ අරක නිසායි කියලා කියන්නේ ඒකයි ප්‍රතිපස්සම්බදී බුද්ධිය කියන වචනේ අතෝහයම තියෙන එකක් ඒක හරි වටිනවා කෙනෙක් උනන්දු කරනවා. එතන එතන ලබන චන සම්පත්තිය කියන්නේ නිවන. හැබැයි ඒක තාම ස්ථිර නැහැ. ස්ථිර බුද්ධියට සින්න වෙලා නැහැ. හැබැයි ඕන වෙලාවක ගන්න පුළුවන්. අපි එනවා ඊගා ප්‍රශ්නයට. ස්වාමීන් වහන්සේ ඊ අනුවර මට සාකච්ඡා කරන්න මේ ශාස්ත්‍රයේ විවරණ මොකද පහුගිය ටිකේම ඒක විවිධ පැතිවලින් මට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා පුබ්බේව කෝසසීම ධම්මට්ටි නානම් පච්චානිබ්බාන කියලා. සුසීම ඔබට ඉස්සලම ධම්මට්ටියට එන්න වෙනවා. ධම්මට්ටිය තමයි සම්දිස්ථානේ එතනින් පස්සේ උඹ නිවනට සැලසුම් කරන්න වෙනවා. ඒක හරියට කියනවා නම් ඉස්සලම මේ ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න ඕනේ. මිදිලා හිතන්න ඕනේ හන්දට දෙන්නේ, අඟහරු ලෝකයට දෙන්නේ කියලා මෙතන ඉඳගෙන ඒක විනිශ්චය කරන්න බෑ. ඔබ පළවෙනි ප්‍රයත්නයේදී කක්ෂගත වෙන්න. කක්ෂය කියන්නේ මේ ගුරුත්වාකර්ෂණය මිදිච්ච තැනකට යන්න ඕනේ. මිදිච්ච තැනක ඉඳලත් කල වෙනමම ගණනය කරනවා කරන්න ඕනේ. හන්දට යන්න කොතෙන්දද සොකට් එක පත්තු කරන්න. අඟහරු ලෝකයට යන කොතෙන්ද පත්තු කරන්න. ඉස්ලාම ඕන කරන්නේ ධම්මට්ටිය. ධම්මට්ටිය කියලා කියන්නේ මධ්‍යමාවතට පැමිණෙන එක. ගතමාතට පැමිණෙනකොට මේ සම්මුතියෙන් පොඩ්ඩක් සමුගන්න. අමුදේ තියෙන හරි වැරදි හොඳ නරක යුතුය අයුතු නංගං සම්මුතිය ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ගියාට පස්සේ ආන අවකාශයක් තියෙනවා. ඒ අවකාශයේ මේ තියෙන අසහනේ නැහැ. මේ තියෙන මානසික ආතතිය නැහැ. මේ තියෙන නම්බුනා මොනක්වත් නැහැ. එතන ගියාට පස්සේ එතනම බුද්ධ විඳින්නත් පුළුවන්. එතනත් බුද්ධියක් තියෙනවා. මොකද මේ අසහනකාරීකම නැහැ. මේ තියෙන දැඩි ඝර්ෂණේ නැහැ. ඉතින් එතන ඉන්න එක හුඟක් ආගම් වල නතර වෙනවා. බුදුරජාණන් කියන මෙතන ආවට නතර වෙන තැනක් මේක. මේක තානායම් පොලක්. මෙතනින් පස්සේ බොනිවලට වැඩ කරන්නේ. ඒක නිසා හුඟක් ආගම් වල මේ ළඟදී එක මතුවනේ මේ අද්වෛතය කියන වචනේ. බුදුරජාණන්සේ ද්වෛතයක් ගැන කතා කරනවා සක්කාමේ කාමසුකල්ලිකාණ යෝගී අත්කිලමතාණ යෝගී. දැන් කියනවා මම මේ දෙකේ ආධිනව දැකලා මේක අතහැරලා මම මධ්‍යම ප්‍රතිපදාවට ආවා. හැබැයි බුදුරජාණන්සේ කියන ඔබට ගැඹුරෙන් මම කියනවා මධ්‍යම ප්‍රතිපදාව තතරින්ද. අනිත් හැම හුඟක් කාලම් වල හුඟක් කාලම් වල කොහොම සුළු කොටසක් දෙකොණ අතහැරිය යුතු බව පිළිගන්න. හැබැයි මම දාල්ලනවා. මධ්‍යම ප්‍රතිපදා වශයෙන් දෙකන පූජා කරලා ලැබුණු මැද අහුවෙනවා. බුදු දහම කියවේ උපෝහන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. දෙපැත්ත දැනගනි. මුචතම දෙපැත්තම දැනගන්න. එක පැත්තක් දැනගත්තට දැනුම සාධාරණ නැහැ. සමබර නැහැ. දෙපැත්තම දැනගෙන ඒ දෙපැත්තෙන් බේරෙන්න මැදට එන්න ඕන. නමුත් මැද නතර වෙන්න එපා. මැද ඇලෙන්න එපා. පැනපන්. මැදට තමයි කියන්නේ ධම්මට්ටිකය. ධම්ම නියාමතාවය කියන්නේ. පච්චේ පරිග්‍රහය කියලා. සප්පච්චේ කිය. සප්පච්චේ ගැන ඕනේ ආගමකට කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක අල්ලනවා. බුදුරජාණන් කියන ඕකෙන් පැනපාන. එතකොට අමෝතු ධර්මයක් ඒකට විපස්සනාව කියලා කියනවා. ඒ නිසා මැද දෙක අතහැරලා මැදට එන කොන් දෙක අතහැරලා මැදට එන එකත් මේ ප්‍රාගවතියටපත් වීමක් තමයි. නිකලස් භාවයටපත් වීමක් තමයි. මෙතන අල්ලලා නතර වෙන තැනක් නෙවෙයි. අද්වෛතේ ද්වෛතේ වෙන්වීම. නමුත් අද්වෛතයේ තියෙන මැද අල්ලන්න නෙමෙයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ රිට දීලා තියෙන්නේ සාමාන්‍ය උඩ පනිනකොට යන උගක් පිටිපැණිම උඩ යන්න. නමුත් උඩට ගිහිල්ලා රිට විසි කරන්න. ඉතින් උගදෙනේ කියන මෙච්චර උඩ යන්න හේතු වෙච්ච හිත රිට කියලා උඩදී අයියෙන් අල්ල ගන්නවා රිට ඒක ප්‍රමුඛ වෙන්නේ. ඊට බාරකේ වැදුනත් එමිණිය පරාදයි. ඊට යාපතර විසිකර තමයි මේ පැත්තට බාරකෙන් පයින්නවා. ඒ කිසි කෙනෙක් කැමති නැහැ මෙච්චර උඩ යන්න උදව් කරපු රිට උපරිමේ වැඩගත් වෙලාවේදී අතාරිනවා කියනවා මහා ගුණමත් ගුණමක් කොමක් විදිනේ එසේ ආශාවෙන් උපයන මධ්‍යම ප්‍රතිපදාව අතාරින්න වෙනවයි කියන එක මේ සම්මුති ලෝකෙට තේරෙන්නේ නැහැ. මොකද සම්මුති ලෝකේ විශාල කැපකිරීමකින් තමයි මධ්‍යම ප්‍රතිපදාව අල්ලන්නේ. ඒගොල්ලෝ මධ්‍යම ප්‍රතිපදාව අල්ලගෙන ඉන්නවා ඒතර. ඒ නිසා මට මට පේන්නේ විග්‍රහය මේක සම්බන්ධයෙන් මේ ඔය විශේෂයෙන් මෙතෙන්දි ගන්න අද්වෛතය කියන වචනේ අද්වෛත වේදාන්තය කියලා කියන්නේ වේදාන්ත ඉහෙළම කෙලවර. ඒගොල්ලෝ කියනවා අපි අන්ත දෙකට යන්නේ. අපි අන්ත දෙකට විරුද්ධයි. අපි අන්ත දෙක අතරින් ශ්‍රද්ධා මැදට ද්වෛතේ නැති තැනට. මේ ද්වෛතේ නැත්නම් අල්ලන. බුදුරජාණන් කියන්නේ ද්වෛත අන්ත දෙකට ඇරීමට මායමක් වශයෙන් උපක්‍රමයක් වශයෙන් වහංගුවක් වශයෙන් බෙන්ච්මාක් එකක් කර මැද ගනි. හැබැයි මතක තියාගන්න මැද නතර වෙන ටැග් ගහන තැනක් නැහැ. මැදිමුත් පෙරවන. එනිසා මේ වේක්තා කරන්නේ ওই මැද ගැන. ඒ මැදට ගියාම හොදක් නරකක් හරි වැරදි සම්මුතිය නැහැ. හැබැයි පරමාර්ථ ධ්‍යානතර ඔකට එකපත් වෙලා නැහැ. මට මම මම දකින විග්‍රහය ඒක තියෙන සුසීම සූත්‍රයේ උබ්බේව කෝසතිව ධම්මට්ටි ඥානම් පච්චානිබ්බාන. ඔබ ධම්මට්ටි කිය අල්ලගත්තේ නැත්නම් ඒ කියන්නේ මේ කුණු කන්දල් බදාගෙන මේ වගේ හොයලා ඉන්න තාක්කල් මැදම අතට එන්නේ. මැදම අතට එන්නේ මේ වගේ මේ වගේ තියෙන අවශ්‍යතාවය දැනගන්න ඕන සම්මුති වශයෙන් දැනගෙන මේ මිදීමේ හැකියාව ඕන වෙලාවක අතේ තියෙනවා. මේකේ ඉන්නේ. හැබැයි මිදීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා වාංගුවට ගන්න මධ්‍යම ප්‍රතිපදාව බුද්ධියට දෙන්න කරගන්න යන්න එපා. ඒකත් විපරිණාමයටපත් වෙනවා ඒකත් අතහරින්න ඕනේ එතකොට තමයි ඔය කියන මේ විමුක්තිය ඔය කියන නිබ්බුතිය ඔය කියන නිවීම ලැබෙන්නේ නැත්නම් මධ්‍ය ප්‍රතිපදා ආරක්ෂා කරන්න වෙනවා ඒක අලි බාතයක් ඒක හරි ද්වේෂක් ඒක හරි මේ ටැක්ස් කරන හරියට මධ්‍ය ප්‍රතිපදාව වැඩි කල ඉන්න බෑ එනිසා ඒකෙන් පණින ක්‍රමයකට දැනගන්න ඕනේ ඒක නිසා හරි අමාරුයි සදාචාරය අනුගියක් තමයි වෙනාගමක් අනුගියක් තමයි මධ්‍ය ප්‍රතිවදට එන්නත් තමයි ආවට පස්සේ අල්ලගන්න කිවේම සිද්ධ වෙනවා ඒක අතහරිනවා කිව්වට පස්සේ ඉතින් කොහොමද මේක විස්තර කරන්නේ නොදුතේනාසේ උභවන්තය විදිත්වාන මජ්ජේමන්තන ලිප්පති නැති කියලා දුන්න මම ඉස්සරහව ද්වේමේ වික්‍රියන්ත පබ්බචිතේන නැසේ විතබ්බා ඒ වෙනකොට මධ්‍යම ප්‍රතිපදාව දෙනවා. මොකද දෙනෙක් හිටනවා මධ්‍යම ප්‍රතිපදාව හොයාගෙන ඒක මේ ස්ටේන්ලස් ස්ටිල් කබඩ් එකට දාලා ලොක් කරලා ඒකට වැඳ වැඳ හිටියොත් ඒක තමයි ධර්ම ධාතුව. ඒකට වැඳ වැඳ හිටියොත් හරියයි කියන්නේ. ඒකත් අර කාමයේ ඇල්ලුවා වගේම තමයි. ඒ නිසා ඒක මූලධර්ම ප්‍රශ්නයක් වුණා. ප්‍රායෝගික ප්‍රශ්නයක් වුණා. තර්කයෙන් හෝ ප්‍රශ්නෙක ඔය ප්‍රශ්න කද්දාකත් උත්තර නැහැ. තර්කයක් නැතුව යන්නත් බෑ. ඒ නිසා අපි සාකච්ඡා කළා ඒ ටික භාවනාවේ විශ්ල ගන්න බලමු. අපි යමු ඊගා ප්‍රශ්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් සාකච්ඡා කර පොදු ගැටලු විසඳු විසඳු බැරි වහන්සේ අපි පෞද්ගලික අධ්‍යක්ෂ ඉස්සරහ ගැනීමේ කාර්යය නිරන්තර කරනාලේ ඉදිරියේදී ආරම්භ දෙන්නේ නම් සාකච්ඡා කරන්නේ ඒවල තමයි. මාත් කැමති කරගෙන ඉන්න නමුත් මේ සෙනඟ වැඩි වුණාම කරන්න. ඒක නිසා මම ඉල්ලා හිටිනවා මම මල්ලිකාට කියලා දුන්නා මේකට යාන්ත්‍රණය. ඒ නිසා කැමැති කෙනෙක් හම්බෙන්න ඕන කැමැති කෙනෙක් මල්ලිකාට දුන්න පස්සේ මල්ලිකා නෝන මහත්තයා තීන්දුව කරා. මම සම්පූර්ණ ඒ අයිතිවාසිකම දෙනවා. ඊට පස්සේ මේ වැඩේ කරගන්න පුළුවන් ගාණක් එපායි. ඒ ගාණට කරලා මට ඒක ෂෝට් ලිස්ට් කරලා මල්ලිකා දෙයි. මම මේක මල්ලිකා දේවින්නාසයට දෙන වරයක්. මොකද මේ ප්‍රශ්න විසඳෙන්නත් එපා. මොකද ඔය ඔය මම ඔය ලියුපෙක් නෑ අහනවා. එයාට පුළුවන් ද කියලා මට ඔප්පු කරලා බලන්න හැම කෙනාට විනාඩි 5 ගන්න දුන්නොත් කී දෙනෙක් අපහසුට පස්සේ නැද කියන්නේ. මොකද එනකොට ඉන්ටර්විව් ඕනේ නෑ. ඉමම කියන්නේ උඹටත් උඹ එන්න ඕනේ යාට. උඹත් එන්න ඕනේ උඹත් එන්න ඕනේ කියලා. මෙතේ ඉන්න මොකක් ඉන්න පිළිම කට්ටියට ඔය අමාරු නෑ. ඉතින් ඔක්කොම ප්‍රයෝජන ඔක්කොම විනාඩි 5 ගන්න ඉන්නකෝ ලබන අවුරුද්දේ දෙන එකක්වත් නෑ බලන්න. ඒ නිසා මේ පොතු නීති දාන එක මට ඉඩ තියන්න. තමයි මම දාන නීති වලට යට වෙන්න බලන්න. එහෙම නැත්නම් මට නීති දාන්න ආවොත් ඔපාචා මේ කරා විනාඩි පාපා දෙන්න කියලා සම්පූර්ණ වෙන්නේ කියලා මම හිතුවා. එහෙනම් මම කියලා පටන් ගත්ත කියනකොට මේකේ කරන්නේ අපි පොදු ඉන්ටර්වියු විතරයි. ඒක මාලිකාට එවලා කිව්වම සම්පූර්ණයෙන් ඉඳලා වරින් වර තමයි එවන්නේ. ඔක්කොම ලයිස්තුව. මොකද අපි අන්න හදන්නේ මේ වගේ විශාල වැඩ පිළිවෙල යනකොට හැම කෙනාටම කැප කරන්න වෙනවා. හම්බ වෙනවනම් හොඳයි. මම පුළුවන් තරම් බලනවා ඊමේල් වලින් කටයුතු කරන්න. පුළුවන් තරම් බලනවා පොඩ්ඩේ කියන්න. මම මෙතන ඇවිල්ලා ඕගොල්ලන්ගේ මොහොන දිහා බලලා ඉන්ටර්වයුව එකක් කැන්සල් කරන්නේ. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ඉන්ටර්වයුව කැන්සල් කළා. එදා ඉඳලා ඕගනයිසර්ස්ට කියලා මේ සැරේ ලියලා වෙලා තියෙනවා. පොදු විතරයි. ඒක ගැටි අපි නිසනවනේ ලොකු කරන්න ගන්න තීන්දුවත් එක්ක. මොකද මං හිතුවා 40කට වැඩියම කරන්න නැහැ කියලා ඉතින්. පස්සේ දෙනක වැඩි වෙන්නේ සල්ගුවහමනම් පොදු ඒකෙන් ගොඩාක් ආනිසංස තියෙන පොදු එකේ. ඒ නිසා එක්කෙනෙක් මෙහෙම ඉල්ලුව පළියට ඒක අහක දාන්නත් තරකයි. ඒක මේ ඔදි ඔක්කොටම ක්‍රියාත්මක කරන්න තරකයි. ඒ නිසා ඉන්ටර්වියු අවශ්‍ය කරන කට්ටිය පළවෙනි ඉන්ටර්වියු එකට ෆේස් කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් වෙනවා. ෂෝට් ලිස්ට් වෙනවා. ඒ ටිකට මම වග බලා ගන්නවා. උත්සාහ කරනවා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද කතාව ගොඩක් වැඩි වෙච්චාම මගේ මේ සවුන්ඩ් බොක්ස් එකට හොඳ නැහැ. කතා පිටිය රවුත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දේ කරන්නේ වෙනතෝ කාගවත් එක්ක ඇත්තටි බුද්ධිලිකෝ එකක් නෙවෙයි දෙදේ කත්ත ප්‍රතිපත්තිනේ තියෙන මේක ලියුපේක හොඳයි මොකද මට මේ අදහස් ටික සභාවට ඉදිරිපත් කරගන්න හම්බෙලා නැත්නම් මේ මේ සංවිධානය කරන එක හරිය අපහසුටපත් වෙනවා යාගේ මේ පුද්ගලික දේවල් කරනවා, යාට උන් කට්ටිය කරනවා කියලා නෑ. සංවිධායක අපහසුයෙන් මේ දේවල් වලට හේතු ගන්නලා ඒක උඩට යටත් කරගෙන තමයි මම මෙහෙට ආවේ. ඉස්සරහටත් එන්නේ. ඒ නිසා මම කියනවා මේ තියෙන ක්‍රමය යටත් යටත් වෙනවා. කාටත් පුළුවන් ප්‍රමාණයෙන් විසඳාගෙන යන ගමනකට යන්න කියලා. ගල්පටි ස්වාමීන් වහන්සේ ඊයේ ඊළඟ පාරාසයකට වැටෙන්නේ කොතැනද? යන අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි යම් සීලයක් කුසලයි නම් ඒකෙන් හිත විපිලිසරකම නැති කරනවා විපිලිසරකම ඇති කරනවා නම් ඒක සීලබ්බත පරමාශය යම් සීලයක් රැකීමෙන් තමයි හිත නිශ්චල වෙනවා නම් විපිලිසර වෙනවයි කියලා කියන්නේ අන්‍යවිත වෙනවයි කියලා කියන්නේ මේ සමතේ නැති වෙනවා එහෙම නැත්නම් සමාධිය නැති වීම සමාධියට යොමු කරන සීලය සීලය කියනවා සමාධිය අවුල් කරන දේ වික්ෂිප්ත භාවය ඇති කරන දේ සීලබ්බත පරමාශය. ඒක යමක් සිල්වන්ත වීමෙන් සීතල බවක් එනවනම් ඒක සීලය. සිල්වන්ත වීමෙන් රත් වෙනවා විසිනවා මේ වෙන මේ වික්ෂිප්ත වෙනවනම් ඒක සීලබ්බත පරමාශය. එයිසා කරලා බලන්න කොයි එක කරනකොට තමයි සීතල කමක් ඇති වෙන්නේ හික්මන ගතියක් ඇති වෙන්නේ සීලාචර කමක් ඇති වෙන්නේ බයලජ්‍යකම ඇති වෙන්නේ හිත සන්තනපත් වෙන්නේ විපිලිසරකම නැති වෙන්නේ අන්‍ය විතනය ඔය මේ ඒකෝදි බාහිරට හේතු වෙන දේ සීලේ හේතු වෙන දේ මොන දේ වුණත් සීලපත් පරමාශක් කියන එක තමයි සර්වචනාසිගේ දේශනාව මතක් කරලා දෙන්නේ. ඊළඟ ස්වාමීන් වහන්සේ දෙයට අනුව හේතු කර දෙන්න. ඒක කාර්යාත්මක පාඩා වේවලින් කාර්ය සමාධියක් සාමෝපේ සානුකර අපි දැනීම දැකීම වුණා මම ආකාරයෙන් පරිදි පරමාර්ථ අරහත කාය අනිපාතයෙන් අයිතිම ඕහාගේ පිසු වේවා. මට මෙයාගෙන් ඉගෙන ගන්න වෙනවා පරමාර්ථක ජීවිතය මම දන්නේ නැහැ <laughs> මේ දන්න කෙනා මට වැඩිය දන්නවා. ඒ නිසා මම කියනවා අපි පැයක් වෙන්න පුළුවන් නම් දේශනයක් දෙන්න. ඕම දේවල් කරන්න ගත්තොත් මේ භාවනාව කරන්න වෙන්නේ. අපි මෙතෙන්දි සතු නම්මරන් නැති වෙන්න තීන්දුව කරගත්තා. මොකද ඒක කතා කරන්න යනවා නම් සම්පූර්ණ අර වෙන මොකද්ද ඇදලා ගන්න වෙනවා මේකට. මෙහිදී රතුන් මැරෙන අවස්ථාවක් වුණ මේ ත්‍රිත්‍ත්‍ය එක නිසා වෙනවා නම් හෝ වෙනවා නම් අපි කතා කරමු. අපි මෙතෙන්ද ගන්නේ ලෙඩා ඩිසින්ෆෙක්ට් කරලා ඔපරේෂන් තියටර් එක ඇතුලේ නාවන්න සබන් නැහැ කියලා බාත් รู ම් එකක් නැහැ කියලා ෆයිට් කරන්න යන්න එපා. ඔපරේෂන් එකට එනකොට සූත්‍ර කරලා ගන්න. ඒකේ නෑ පොදු වැසිකිලි. එනිසා මෙවත් එක යනවා නම් මම කියන ඒකට සුදුසු දන්න කෙනෙක් හම්බෙලා කරගෙන යන්න. මම ඔය ඔය ඔය ක්‍රමේ මම පිළිගන්නේ නැහැ. ඌව තේරෙන්නේ සීලයේ තේරෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් ඉතල ගොඩාක් විස්තර සහිත කියන්න පුළුවන් ඒව කොච්චරක් බුද්ධ දේශනාවල කොච්චර කටුවාවල කොච්චර එක එක නගේ මට කියන්න දන්නේ නිසා මෙතෙන් එකක වෙනවා මේ වැඩේ කරන්න අපි සතුන් මැරීම බලකිනවා මැරුණාට කරන්න දෙයක් නෑ ඒක පුළුවන් තරම් ගලපනවා මරන්න එකෙන් බලකිනවා කියන තැන හිට මේ කටයුතු කළොත් සීලය ප්‍රඥාව එකතු වෙනවා සෝවන් එතකොට මේ ඔක්කොම කටයුතු කළා සීල සම්පූර්ණ කළා භාවනා කළා භාවනා ඉවර කළා මේ යන්න ගත කරගත්තොත් කවදාකවත් වැඩක් කරගෙන ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නෑ ඒ නිසා මේ දැනුම මම දන්නේ නැහැ. මම කියනවා දැනගත්තොත් හොඳයි. නමුත් ඒක එක නයි ගුරුකුල මත යනවා ගොඩාක් විස්තර තියෙන නිසා අපි භාවනා විශේෂයෙන්ම නීවාසික භාවනා වල ඉන්නකොට ඔය වගේ දේවල් කතා කරන්න ගත්තොත් ගෝ පිළිලගේ හිත එහෙම ජීවන නිසා මම වැඩි උනන්දු කරවන්නේ නැහැ ඒකට. අශ්‍රද්ධාව දැනෙනවා. Taman හිතන අබෞද්ධෙක්, Taman හිතන දුස්සීලෙක්, Taman හිතන ත්‍ස්තවාදීෙක් අපි ඒගොල්ලෝ පහත් කළ කලකන්නේ ඒගොල්ලෝ ගාව හැදියාවක්, සික්හිීමක්, ශීලාචාරකමක් නැහැ කියලානේ. Taman ළඟත් අශීලාචාර වැඩ සිද්ධ වෙනවා. ඒ නොයෙක් පිච්ච වැඩ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නොයෙක් වෙන වැඩකට හිත දුවනවා. එතකොට දන්නවා ශ්‍රද්ධාව මගේ කාබාසිනිය වේගන යනවා. ගෙවිගෙන යනවා. ඉතින් එහෙම තියේදී මේක හේතුඵල ධර්මයක් අනුව වෙන දෙයක්. කියලා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව හිත වික්ෂිප්ත කරගන්න නැතුව. ශ්‍රද්ධාව තමන්ගෙන් වැඩි ගෙවෙමින් පවතිනවා. කලබල වෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් විතරක් එයාට සුදුසු විනය ක්‍රමයකින් ගැලවෙන්න පුළුවන්. එතෙන්දී කලබල වුණොත් ක්‍රොස් කටේවත් අදා ගන්න බැරුව සීලිතේ දෙන්නේ නැහැ සමාධියට ප්‍රත්‍යාවත් නැහැ අලී අවුලකටපත් වෙනවා. ඒක නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ හිත ප්‍රසාද ජනක පහදින ශිෂ්ටගත කරන පිරිසිදු කරන දෙයක් ඒ தත්ත්වය Tamanගෙන් කෙලෙන වෙලාවල ඕන තරම් හිතට එනකොට නොසලී බලා සිටීමේ හැකියාව තමයි ශ්‍රද්ධා බලය කියලා කියන අශ්‍රද්ධේන කම්පකීති ශ්‍රද්ධා බලය. අර ස්වාමීන් වහන්සේ විනාඩි 90 එකයි අපි දීලා තියෙන 150 කමඨාන් සුද්ධ කිරීම සඳහා ධර්ම සාකච්ඡා වේලාවෙත් කමඨාන් සුද්ධ කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අර නිගමනයකට එන්න ඕනේ නැහැ. මේකෙන් උපරිම වැඩ ගන්නයි කියලා මම කරනවායින් ඉල්ලා සිටිනවා. දැන් ස්වාමීන් වහන්සේ මේ දේශනා දෙකම ඉතින් ඔය පාඩක ඉස්සලේ සාක ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ අනුව එහෙම කාට හරි අවශ්‍යතාවයක් වෙනවා ඒ දාන සංවිධායකාව ළඟ ගිහිල්ලා ඒ අවස්ථාව ලබාගෙන සඳහා ඊමක් කරන්න. එතකොට ඒක අපි කොහොමද කියන්නේ අපි සලකා බලන්න බලාපොරොත්තු වෙන. മന്ത്രിතුමාලාවට කියන්නේ කියන්නේ ඡන්ද දිනුවට පස්සේ කියන්නේ හොඳයි. මම සලකා බලන්න. I think that it is related to the early question. So if you all are maintaining this noble silence, I may be happy to. But if you all are talking each other, my taking interviews will be more gossiping, unwanted. So therefore, if you all keep that integrity. I find from here to the hotel, so much of people are walking and in the garden, evening, evening walk. Talking, talking, talking, talking. I am not the person to come and hit you and tell, this is bad. I, mean, I don't expect that kind of me out of me. I clearly indicated, I am not happy, too relaxed. So therefore, I can't think more refining unless otherwise you tighten your own belts. You fix your own belts and be ready for that. And so if you are relaxing it, it is natural. It is natural when you are at home and when you are familiarized with one, two, three days, each and everyone becomes socialized and talking going on. But that, that indicates uh, you expect by Suttame Jnane, who oh, anything I can't මේ සුත්තමේ ඥානෙ හෝ මොකකින් මට කරන්න බෑ කියලා කියන්නේ ඒකනම් Taman ඒකට රෙස්පෙක්ට් කරන්න. මාත් දකින්න. මාත් දකින්න කතා වැඩි කියලා ඒ නිසා මම ඉල්ලීම ඉල්ලීමක් කරනවා කීප දෙනෙක් ඉන්දර වහන සද්දේ ඕතරන සද්ද ගන්නකොට මම ඒගොල්ලන්ට කිව්වා ඇත්ත තමයි මම ඒගොල්ලන්ට කිව්වා මේව නැති කරන්න බෑ ඉගෙන ගන්න උනත් නම් ඉවසාදාගෙන යන් කියලා. නමුත් ඒක කතා කරන්න දොරවල් හයියෙන් වහන්න ලයිසන් එකක් නෙවෙයි. අපි අද ඉන්නේ 6 වෙනි දවසේ මම හිතන්නේ නේ. බොහොම අමාරුවෙන් ගත කරපු 6 වෙනි දවසක්. දැන් මේ වෙනකොට උගාක් දුර්වල වෙන්න ඉඩ තියෙන නිසා මේ ලියලා තියෙන ඊමේල් යුගයකන බොහොම නම්බුකාර විදියට වැදගත් මතක් කිරීමක් අපිට කරනවා. මටත් අවස්ථාවක් හම්බෙන එක නිසා කරන්න සියලු දෙනාටම මම දක්වනවා කරුණා කරලා මෙතන මේ එකිනෙක හමු වෙන සෝෂලයිස් කරන වගතුක කතා කරන තැනක් නෙවෙයි. අවශ්‍යතාවයක් කියලා අපි පොයින්ට් කරලා කියනවා දෙන්නේ තුන් දෙනෙක්. ඒගොල්ලන්ට කතා නම් දකින්න ඒගොල්ලන්ට කතා කරනවා. තම තමන් කමටහන් සුද්ධ කරා. ඉතින් මම මොකටද කමටහන් සුද්ධ කරන්නේ? ඕගොල්ලෝ හරියට මේ නීතියට රකින්නනම් මට හැඟීමක් එනවා මේගොල්ලෝ කමටහන් සුද්ධ කම ඇතර මේ කමටහන් සුද්ධ කිරීමක් තමයි. නමුත් මම දන්නවා එකිනෙකා එකිනෙකාගේ ප්‍රශ්න තම තමන්ගේ කවුන්සලින් කරනවා. ඉතින් ඒක එතන පිටත කරගත්තොත් මාත් පොරොත්තු වෙනවා. ඉතුරු දවස් හතර මේකටත් වැඩිය සාර්ථක කරගෙන නැත්නම් එල්ලේටම දාගෙන යන්න පුළුවන් මේක. ඒක නිසා ඒ ඒ ප්‍රකාශය ඉදිරිපත් කරනට මම ස්තුතිවන්ත වෙනවා අපි ඊගා ප්‍රශ්නට. හොඳයි අපි එතකොට අද හරියටම පැකින් ඉවර කරලා තියෙනවා. මම එනකොට විනාඩි 3-4ක පමාවක් වුණා. ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා නම් මම කියන මේ වෙලාවේ කාට හරි කියනවා නම් මේ අර පුත්කලික කියන එක හම්බ වෙන එකක් නෑ නමුත් තමයි විශ්ත ගන්න තියෙන ප්‍රශ්නක් තියෙනවා කර්මාකල ඉදිරිපත් කරන්න මම දැනගෙන හිටියා ගොඩාක් ප්‍රශ්න තිබුණා දවස් හතර පහක් යනකොට ඕවා අඩු වෙනවා මොකද හැම කෙනාම ආව ප්‍රශ්නයකට අහන්නේ නෑනේ ඒක එතකොට අපිට ඉස්සරහට කල් හම්බුයි හැබැයි හොඳට මතක තියාගන්න අනික් කෙනාවල කතා කරන්නේ නැතුව මෙතෙන්දී කතා කරලා ඒ විෂදාගත විද්‍යාව ප්‍රශ්න කරනවා මම කියන්නේ බ්‍රිස්බේන් වලට ගිහිල්ලා ওই ප්‍රශ්නේ හම්බෙනකොට 2007 දී මම කිය මේ Tamanට මතුවෙන ප්‍රශ්නේ Tamanගේ ප්‍රශ්නයක් නෙවෙයි මානව ප්‍රශ්නයක්. ඒක පුද්ගලික උත්තර සෝ පුද්ගලික ප්‍රශ්න නෑ කියලා මම මම කියනවා යාට තියෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නය සෙනඟක අහලා සෙනඟගෙන් උත්තර හම්බ වෙනකොට විශාල පිළිසකට අහගන්න බැරි ප්‍රශ්නකුයි අහගන්න බැරි උත්තරකුයි දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ දැනුමට මසුරුකම් කරන්නේ. පොදුවේ බෙදාගෙන මං කියන්නේ පුද්ගලික කාර් වල යන්න එපා ලංගම් බස් එකේ යන්න. මම බස් එකේ නැගලා ගියාම ලාභයි ඒක. හැමදාම නැත්තම් පාක් කරන්න හරියට ඉඩ යනවා කාර්. හැම කෙනාටම ඕනේ තම තමන්ගේ කාර් කියන්න. මම කියන්නේ යන් අපි ගමන යන් පොදු වාහනේ යන් කියලා. මේ අලුතෙන් පටන් ගත්ත සින්දුවක් මේ මම කියන්නේ. ඉස්සර කිව්වේ නෑ ওই සින්දුව. ක්‍රියාකාර උත්තර සිටීම කවුරුත් චේතනා නැති කියන චේතනාවක්. ඒක නිසා චේතනාවක් පහල කරන්න ඕනේ චේතනාවක් පහල නොකරන්න මේ කියන්නේ. You, have an, you must have an appointment with the disappointment, then there won't be any disappointment. You must have a Chetana, you must have determination, you must have a volitional activity, you must have a will. I will not have any Chetana in future. So it is also Chetana. ඒ නිකන් කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ තමයි. කට්ටක්. ඇඟේ කට්ටක් ගන්නවා බුදුහාමුදුරු කියන වෙනක වෙන කට්ටක් නැතුව අයින් කරන්න බෑ. ඒ කට්ටක් කරන කට්ටක් කොහොමද? අපි චේතනායි කරන්නේ තව චේතනාවකින් තමයි මේ චේතනාව මොකද්ද ඊට පස්සේ මම චේතන පහළ නොකරගන්න උත්සාහ කරනවා කියන චේතන. ඒක හොඳයි. එහෙම හිතුවට ඕන තරම් තියෙනවා. විශේෂයෙන් බැලුවොත් ආශාසයේ ඉඳලා ප්‍රසආසයට මාරු වෙන තැන කිසිම චේතනාවකින් තොරව කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අතරමැද ගැප් එකේදී කාලේ ඊටාම කොටා කොටස් වල බල බලනකොට චේතනා සහිත වෙලාවලුත් තියෙන නෑ කියන්න බෑ. සම වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ අවිඥානිකෝ පහළ වෙන හිතවිලි වගේක් තියෙනවා. අසංස්කාරිකෝ අවිඥානිකව අචේතනිකව පහළ වෙන හිතවිලි වගේක් තියෙනවා. ඒ හිතවිල්ල ගියාට පස්සේ හිතෙන්නේ මම මේක හිතුවා කියලා. මොකද හිතපුවා නෙවෙයි ඒවා හිතිච්ච දේවල්. මේ වෙනස ඇති කරගන්න වෙන්නේ ගොඩාක් ඉහළට ගියාට පස්සේ. එහෙම නැත්නම් හිතෙන මේ හැම හිතවිල්ලක්ම හිතලා ගත එකක් කියලා. ඒකයි මම අර පොත රෙකමන්ඩ් කරන්නේ thought without the thinker. ඒ පොතේ ලස්සනට මාක් කෙප්ස්ටයින් විස්තර කරලා දෙනවා අපිට මේ 15 95ක් හිතවිලි අපි හිතලා හිතෙනව නෙවෙයි. නිකන් ඉනවා අපි ඌට කරදර වෙන්න ගත්තොත් ඒවා මම කියා ගන්න ගත්තොත් මම හිතලා ගත්තයි කියලා කියද්දොත් කවදාවත් නිවන් ලබන්න බෑ. ඒ වගේ නිකන් අත්බැහියට වෙන දේවල් ඒ නිසා හිතලා කරන හිතවිලි වලින් විතරයි චේතනාවලින් විතරයි කර්ම පහළ වෙන්නේ හිතිලා එන දේවල් කිසිම කර්මයක් පහළ කරන්නේ නැහැ භාවනා කරන්න ඕනේ නැහැ ඒක නිවලට බාධාවකුත් නැහැ ඇවිල්ලා යන්න දෙන එකයි තියෙන්නේ එනිසා හිතන එක චේතනා පහළ කරන එක අදිෂ්ඨාන කරන එක සංස්කරණය කරන එක විතරයි අපි වගේ බලාගන්නේ මොකද බරපතල ප්‍රශ්නයක් නා සංස්කරණය වෙන එක මොකද්ද කරන එක මොකද්ද කියලා යෝගාවචරයට අල්ලගන්න බැරි කම උගාක් වෙලාවට මේ ගොඩනෙක තියෙන ස්වභාවික ලක්ෂණය. නීවරණ නැති අවස්ථාවම නෙවෙයි. නමුත් නීවරණ නැතිවීම මූලික සුදුසුකමක් ඒ තදංග නිබ්බුතියට. තදංග නිබුදිට යනකොට කොහොමඩක් අනිවර නැහැ. ඒ නිවර නැහැ විතරනේ ඇති බව දන්න. එතකොට යා නිකන් මේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ. එනිකන් තමන් විසින් පත්‍යතර දෙන්නේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ ආඩ්‍ය ගතියක් දැනෙනවා. ඒත් ඇත්තටම මේ වර්තමාන මොහොතේ තියෙන ආඩ්‍ය ගතිය, ඒකේ තියෙන අතිශය නික්ලේශී ගතිය, නිර්මල ගතිය ලෝකේ කරලා තියෙන ලොකුම පිංකම මේකයි කියලා දන්නේ නැති නිසායි මේ අපි එක එක දේවල් ගැන කල්පනා කරන්නේ ලෝකේ තියෙන වටිනාම ලොකුම පිංකම, ලොකුම කුසලය. මේ විශේෂ පෙරකර පිනක ආනිසංස වාරේ තමයි මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. ඒකේ හිතියට ඒකේ ඉන්න බව දන්නේ නැත්නම් නැත්නම් ඒක පිළිබඳ වටිනාකමක් නැත්නම් අර මැනිකේ පරිවර්තනය මැනිකට පය වැදුනට පොට්ටේකට තේරෙන්නේ නැතු වගේ තමයි. එනිසා මං කිසි කෙනෙකුට මං චෝදනා කරන්නේ වර්තමාන මොහොතේ එන්නේ නැහැ, එන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. නමුත් ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඊට වැඩිය වෙන දේවල් වටිනාකම කියලා හිතනවා. එතකොට වර්තමාන මොහොත ලැජ්ජාවට මුකුලිත පැත්තට ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා. මේ හරියට නින්දාවක් ලැබුවා. අපි ඒ වෙනකොට කරණ තියෙන මේ මොහොත පුරුවන් තරම් ගෞරව සම්පූර්ණ රකින්න එක. තමයි අපි ඇති වෙන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ ඉන්නට වැඩිය වෙන වෙන දේවල් අගේ කිරිමු වෙනවා. එතකොට මෙයා පස්ස ගන්න. ඒ මොහොතේ කර්ම කර්ම කරන විදිහට සමාන මුදේ වීම සුදු නැත්නම් ඒක ඒ කොහොමදක්වත් වැරද්දක් නැත්තේ නෑ මොකද අපි ආනාපාන කරගෙන මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා ඒකම පැයක් හිත සමාධි වෙන්නේ නැහැ එහෙම නැත්නම් හිත නරක කළයි කියලා හිතනවා තමයි පශ්චාත්තාපෙලා ඉන්නේ නමුත් ඒ පැය පුරාවටම මිච්ඡා මුසාවාද පිස්මාවාච පරසාවාච සම්බප්පලාප හතරම නැහැ. සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය හතරම නැහැ. 70ක් මොනම අකුසලයක්වත් නැහැ. වෙන කොයි චිත්තක්ෂණයක අපිට කියන්න පුළුවන් අපි මේ පිරිසුදුකම තියනවා කියලා. ඒ නිසා නිකන් ඉඳගෙන හිටියත් එතන හම් වෙන කුසල් ප්‍රමාණය හිතා ගන්න බෑ. මොකද 70ක් බරපතල උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්, සවලෙන් අයින් කරන්න පුළුවන්, බුල්ඩෝසරෙන් අයින් කරන්න පුළුවන් තරම් කෙලෙස් අයින් කළා තියෙනවා. හිත දූෂණය වෙලා වෙන්නේ නැති. ඒ එක වචනයක් කතා කරන්නේ. ක්‍රියා කරන්නේ නැහැ. ඒ මන්තිකට ආශාසින්ල ආශාසකව දන්නවනම් අපිට ඒ වෙලාවේදී තේරෙනවා විශාල දක්ෂකම් ඥාන ධ්‍යාන මොනවාක්වත් නැතුණාට පිටිය පිරිසිදුයි. මොනවාක්වත් නැහැ. මොකද ආනාපානිය කියලා කියන්නේ රාගයේ හිතන අරමුණක් නෙමෙයි. ආනපනෙ රාග කරන්න බෑ. ඒකට රාගයෙන් නිදහස්. ආනපනෙ ද්වේෂයක් නැහැ. එනකොට අපිට තියෙන ද්වේෂය නැති කරනවා. ආශ්වාසය ආශ්වාසයෙන් දන්නවා ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් දන්නවා කියන්නේ මොහෙත් නැහැ. අන්ධ බජල් නැහැ ඔළුව. ඔළුව ක්‍රේල් වෙලා නැහැ. එතකොට රාග දේශමවත් නැහැ. ඉතින් බලන්න වෙන වෙන මොකද්ද මෙච්චර මේ කෙලස් පටල මෙච්චර මෝහ පටල තියෙන ලෝකයක චිත්තක්ෂණයක අපිට පැහැදිලි නම් කරලා කියයි කාය දුස්චරිත නැහැ වචී දුස්චරිත නැහැ මනෝ දුස්චරිත තියෙනවා නම් දන්නවා නමුත් සමහරලාට නැහැ. මේ මේට වැඩි මොකද්ද කරන්න කියන්නේ? ඉතින් මේක පුරුදු වෙන්නේ නැතුව මේක හුරු කරන්නේ නැතුව මේක වශී කරන්නේ તો කොහොමද? එනිසා මේකම ඇති නිවන කියලා කල්පනා කරා. ඒකට තමයි තදංගනේ බුදු කියලා කියන්නේ. ඒ නිසා විශේෂ අනාපේක්ෂාවක් නැතුව වර්තමාන මොහොතේ කෙලෙස් නැතුව ඉඳීමේ චේතනාවෙන් පමණක් හරි ඒ අනාපන් සතියේ පැහැදිලි. ඒක ඒ කියන්නේ සබ්බපාපසකරණ අඟුලේ 100 100ක් ලක්ම හම්බ වෙනවා. මනින ක්‍රමේ වෙන්න ලකුණු දෙන ක්‍රමෙ තියෙන සීල පාපයෙන් වැළකීලා. ඉතින් ඒකට චෝකෝච කුසල සෝපසම්පදාය. ඉතින් අපි කුසල සෝපසම්පදාය ඉස්සර කරන මේ මේ සබ්බපාපසකරණේ යටපත් කරන්න ගියාට සබ්බපාපසකරණ ගැතිය ඇවිල්ලා කෑ ගහන්න යන්නේ අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඒ නිසා කිසියම් පාපයක් මඟ ඇති වෙන්නේ නැහැ. කායික වාචසික කොහොමඩක් නැහැ. මනසෙමුත් රාග දෝෂ මොහ ප්‍රධාන වශයෙන් ආනාපානෙ වගේ උදාසීන අරමුණට එන්නේ නැහැ. දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගත්තට එන්නේ නැහැ. ඉතින් බුදුසසුන කියන්නේ මේක පුළුවන් නම් ඉතුරු වෙන්න ඉන්න පුළුවන්. මේකත් මේක පුළුවන් බැරි කම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක ගණන් ගන්න නැතික. මේක දරු කරන්නේ නැහැ. අපි හිතන ඊට වැඩි ලොකු කුට්ටි කඩන්න හදලා. ලොකු ධාතු අල්ලන්න හදලා. උඩාතු ඇල්ලුවොත් ගොඩක් මෙහෙම ඇල්ලලා පසුබිම එනවා. ඒක නිසා සාමාන්‍ය භාවනා කරනවා කියන එක කොහොමඩක් වඳින්න වටින වැඩේ. හරි ගියා නොගියා කියන එකත් නෙවෙයි වඳින්නේ. නිකමත භාවනා කරනවායි කියන එක. ඒක ඒක වටනාගම කියලා දෙන්න බෑ. ඒ කියන්නේ මේක කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිතිපතා භාවනා කරන නිසි වෙලාවට නිතිපතා භාවනා කරනවා නම් ඒ කියලා කියනවා මේ මේ මේ හැබැයි පාලමක් කියන්නේ. ඒ පාලමේ හරියට ගණන් කළා ගුරුත්ව කේන්ද්‍රය දැනගෙන ගම්මිට සැටයකින් ගැහුවොත් මුළු පාළම දෙදරු කරනවා. ඉල්බෝලකින් ගැහුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දෙදරු කරනවා. යකඩෝලියෙන් ගැහුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දෙදරු කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට වදිනවා නම් ඒක මුළු පාළම පුරාම යනවා. ඉතින් කියලා තිනවා කෝ කම්මිනිසයක් ගහලා කම්පනයක් දුන්නොත් පාළමේ දෝලනයක් ඇති කරන එක යහට කල වෙනායි තව කම්මිනිසටකින් ගැව්වොත් ඒ දෝලනේ දෙගුණ හරියට ඒක එහා කෙළවරට ගියා පස්සේ තවත් ගම්මේසටකින් වැටුණොත් කොහොම කළ ගම්මේසටකින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා තියෙන භෞතික විද්‍යාව. ජිල්බෝලෙන් ගහලා පාලම කඩන්න පුළුවන්. හැබැයි හරියට පැද්දෙන තැනට ගන්න. ඒක නිසා කවදාකවත් ආම එකක් පෙරට එකක් පාලම කරනකොට මාච් පාස් කරන්නේ නැහැ. බැරි වෙලා හරි කකුල තියෙන වේගයේ ඔක්කොගෙම සම වෙලා පාලමට වැදුනොත් පාලම කඩලා යනවා. ඒ නිසා එතෙන්දී නිකන් ආවට ගියාට යන්න කියන. ඒ නිසා කෙලස් කන්ද පාලම වගේ. අපි ඒක චිත්තක්ෂණය ළම්මිට සැටයක් වගේ. ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියොත් තමයි තේරෙනවා මේ මහා කෙලස් කන්ද නිකන් අරියට අංශු වලට කඩලා බිම දාන්න පුළුවන්. නැත්නම් අපි හිතන්නේ පාලමක් හදන්න පුළුවන් කියලා ගම්මිට සැටේ. අපි හිතන්නේ මිසයිල් එකක් එනකම් බලන්න. ඉතින් ඒකයි බුදුසසුන් කියන බලට තියෙන උපකරණේ පාවිච්චි කරපළා. ඒක ගැම්ම ගන්නilla. ඒක නිතර පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඒකම අදහන්න ඕනේ. වෙන මොනම ධර්මයක්වත් නැහැ. වෙන මොන පිටක්වත් නැහැ. වර්තමාන මොහොත හැම ඉන්න චිත්තක්ෂණයකම අපි කරන්නේ අර ගහලා ගහලා ගහලා ගහලා ගහලා මේකේ දෝලන වේගයේ අණුව වෙලාවට තට්ටුවක් දානවා. ඒක හිතන්න බෑ. මේ එහෙම නැත්නම් අපි එකතු කරලා තියෙන කෙලස් මනින්න ගත්තොත් බුසලෙන් මනලා වෙනමකට මනලා ඉවර කරන්න බැතන කෙලස් තියෙනවා. නැත්නම් ගහන ගැහිල්ලේ තියෙන දක්ෂකම දිගට ගහන ගහන යනකොට රිද්ම එක අවුල්. ඊට පස්සේ නෑ මේ පාලම දැන් දෙදරනවායි කියනකොට පුදුම සතුටක් එනවා. වැටිලා නෑ මේ ගහන ගැහිල්ලෙන් දැන් ඌ කීකරු වෙලා ඉන්නේ. මන්ත්‍රේ මතුරුන පරල වේගට එනවනම් සම්පූර්ණ පරල වෙන්න ඕන මන්ත්‍රේ හරියි. ඒ මන්තරේ හරි බව තේරුම් ගන්නකොටම නිවෙන ආනිසංසෙ ඉන්න පටන් ගන්න. සමහර තේරෙන මේ අවුරුදු 2600ක් පරමට මේ මන්තරය ඇත්තයි. බුදුහාමුදුරු කියපු දේ සිද්ධ වෙන දෙයක්. මට මෙතෙන් එන්න කොච්චර කල් ගියාද? ඒ මොකද මම මෙතෙක් කල් හිතුවේ නෑ ගම්මිනි සැටයකින් ගහලා පාලමක් කඩන්න පුළුවන් කියලා. මොකද අපි කල්පනා කරන්නේ පාලමේ බරයි ගම්මිනි සැටේ බරයි. නැත් එක දිගට ෂූට් කරගෙන ෂූට් කරන ගියොත් කඩන්න පුළුවන්. ඔක භෞතික විද්‍යාවේ පයිරල්මන්ගේ පොතේ මේ නියලම තියෙනවා. ගම්මිනි සැටේ කියන ජිල් බෝලයක් එක තියෙන්නේ මාබල් එකක් හරියට පදිනවා නම් හැබැයි ගුරුත්ව කේන්ද්‍රයට ගහන්න ඕනේ. ඒකයි බුදුරජාණන්සේ කායන පස්සනාවටම කියලා ගහන්නේ. කොල්ලන්න ගත්තොත් දිගටම හොල්ලන්නේ නැහැ. මට කියලා දෙනවනම් කොහොමද සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා මම නැතික නැති කියලා දෙනවා. ඒ ප්‍රශ්නේ අපේකන කියලා දෙන්න සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මෙහෙමයි මෙතනදී ඇති වෙන්නේ මෙන්න සක්කාය දිට්ඨිය කියලා මම ඒකට උත්තරේ දෙන්න. එහෙනම් සක්කාය දිට්ඨිය මොකක් අදහස් කරලා කියනවද දන්නේ නැහැ. එනිසා ප්‍රශ්න කටුගෙන් මම ඇවිල්ලා ඉන්නවා සක්කාය දිට්ඨිය වර්ණනා කරන්න කියලා. පොට්ටපාද සූත්‍රයේ ඉති සර්වඥාන්සේ ලස්සනට සංඥාංගයට යනකම් විස්තර කරනවා. එතකොට පොට්ටපාද අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ ආත්මය කියලා එකක් තියනවද නැද්ද කියලා. ඒක බුදුහාමන ඔබ ආත්මය කියලා කියන්නේ මොකෙද කියලා. මේ කයට. එහෙම නම් කරන්නේ මෙන්න මෙන්න විස්තරය. ඔබ කය කියේ මේක මෙන්න මේ මේ බලපන් මේක නැහැ. නෑ නෑ මම කය නෙවෙයි අදහස් කෙරුවේ. මම කතා කරුවේ නාම කොටස. ආ ඒක අතර බලපෑ ඒකෙත් නැහැ. යනම් බැටුවේ නාම රූප දෙකක් නෙවෙයි. ඒකත් තරම් බලපන්නේ නැහැ. ඒක හරියට කය කියනකොට බුදුහාමක බාරගත්තා වගේ තමයි. මොකද එයාගෙන් වර්ණනා ගන්න ප්‍රශ්නේ. එහෙම නැත්තම් වෙන්නේ සක්කාය දිට්ඨිය මහත් බාරගත්ත වෙනවා මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. එනිසා ප්‍රශ්න කරුවරු ගන්න ඕනේ Tamanට තේින විදිහට මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා මගේ මොලේට තේරෙන්නේ කියලා ඒක නම් විග්‍රහ කරලා මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඔය එයා හිතන දේ හිතලා උත්තර දෙන්න මට බෑ. ඒක කවදාකවත් කියලා දෙන්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මට අයවලා තියෙන්නේ කේස් එක විතරයි. ඇතුලේ මොකුත් නැහැ. මට කේස් එකේ වල බෑ මම රැවටෙන්නේ. මට ඇතුලේ මදේ වුනේ. මදේ આવුත් මම උත්තර දෙනවා. මම දක්ෂකමකට පුළුවන් ක්‍රමය හැටියට. අභිසඤ්ඤාවේ සංඥාවේ සම්පූර්ණ නිරෝධය සංඥාග්ග සංඥා නිරෝධය අභිසඤ්ඤා නිරෝධය ඒ වගේ අදහසකින් තමයි යහන්නේ එහෙම කෙරුවට පස්සෙත් ආත්මේ තියනවා දැන් ඒක බුදුහාමක ආත්මය කියන එක මොකද අදහස් කරන්නේ කියලා. යා වරදඟන හැටියට පතුරු ගහලා පෙන්නන තේක නෑනේ. එයා එතකොට කියනවා ඒක නෙමෙයි මේක. ආයෙකත් ආරම්භල මේකෙත් නෑනේ. ආයෙක ආරම්භල මම මේකෙත් නෑනේ. කියලා අපි ආත්මවාදය කාටවත් නැති කරන්න ඕනේ නැහැ. එයාට කියන්න ඕනේ පුළුවන් නම් ආත්මවාදය ඔප්පු කරලා පෙන්නපන්. ආත්මය තියෙනවා කියලා පෙන්නපන්. ඒකත් එක්ක නඩු කතා කරමු. මේ සත්‍යකට නම් කෙලිම කිව්වේ මූණ කැටයි කියලා. එච්චරයි. සත්‍යකට කතා කරලා කිව්වා ඔබට ආත්මයක් තියෙනවා. ඔබට ඕන විදිහට පහන්න පාට කරනවා. ඒක නිකන් කිව්වලු මූණ කැටයි. පුළුවන් නම් වෙනස් කරගන්න. අටුවාව අටුවාව ඉස්සන්නේ එහෙමයි. අච්ච කියන්නේ බඩ මහත යකඩ පැටියකින් බඩ බැඳ ගන්න පුළුවන් තරම් මහත මූණකට කැවුමක් වගේ මූණ තියෙන මිනිස්සේ. ඒ බුදුහාම කියනවා ඔබට ආත්මයක් තියෙනවා මූණ ලස්සන කරගන්න පුළුවන්. මේ කවුද මට මේ ඊයේ පෙරේද කතාවක් කිව්වා මේ මන්ද මෙහෙදිද කියලා. වින්සන් චර්චිල්ට මේ ඥාන කෙනෙක් ඇවිල්ලා හන්දෑවේ බැලලා තියෙනවා මේ ෂර් මෙහෙමයි බීලා ඉන්නේ හරිකටයි. හරි හොඳ නැහැ. ඊට පස්සේ කළු බීව නම් හෙට මට ඩෝප් එක වයි ඒ වගේ ඔබේ මොන ගැටයි කිව්වා. ඒක හෙටත් ගැටයි. ඩෝප් එකට ගෙටෝ දේට බැලලා යයි. I'll be become sober by tomorrow morning but I feel your case is ugly කිව්වා. ඒක නැති කරන්න බෑ. ඒ මේ මේ චූල සත්‍යයකට කතා කරන්න කියලා තියෙන්නේ ඔබට ආත්මයක් කියලා නම් ඇයි ඕන කැතමුණ කියන්නේ අදිෂ්ඨාන කරලා මොන හදාගන්නකෝ. බොහොම සරල දෙයක්. එයාට ඒක බොහොම ගැඹුරකට යනවා. ඒ බුදුසසුනේ පාවිච්චි කරන්නේ ඒ මිනිස්යා නගන ප්‍රශ්නේ හැටියට පේන්නේ අපහාස කරනවා වගේ. අපහාසයක් නෙමෙයි. එයා නගන ප්‍රශ්නයට කියලා උත්තර දෙන්න කියන්නේ අපි නැත්තම් ප්‍රශ්න බාරගත්තා ඉන්න ප්‍රශ්න බාරගත්තොත් තාත්මවාදී බාරගත්තා. ප්‍රශ්න කරුගේ අහන හැම ප්‍රශ්නයකම උත්තර දෙන්න අපිට බෑ. මොකද එයා මොකක් හිතාන අහනවද දන්නේ නැහැ. එයා කිව්වොත් නෑ නෑ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ආවල් එකට මම හිතන්නේ ඒක නෙවෙයි කියලා අර අර පළවෙනි උත්තර සම්පූර්ණයෙන්ම අහගෙන හැබැයි එතකොට හිතනවා ඇති මම මේ ප්‍රශ්න අහනකට විරුද්ධව කතා කරන්නේ නෑ මගේ එහෙම එකක් නෑ මම කියනවා මේ මොකද්ද මේ ආ මේ සක්කාය දිට්ඨිය කියන එක වර්ණගන්න එතකොට අපිට පුළුවන් පතනමක් සහිතව සාකච්ඡාවට බහින්න නැත්නම් හේතු හිතුව දෙයකට මම උත්තර දෙන්න